ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සප්පුරිසෝ කෝ භික්ඛවේ ඉති පරිසංචික්කති නකෝ උලාර භෝගතාය ලෝක ධම්මා ලෝභ ධම්මං වා පරික්ඛං ගච්ඡanti දෝභ දෝෂ ධම්මං වා පරික්ඛං ගච්ඡanti මෝහ ධම්මං වා පරික්ඛං ගච්ඡanti නොචේපි උලාර භෝග කුලාපබ්බචිතෝ සෝ හෝති ධම්මානු ධම්ම පටිපන්නා සාමේච පටිපන්නා අනු ධම්මචාරී සෝ තත්ත පුජ්ජෝ සෝ තත්ත පසංසිතෝ සෝ ඉති පටිපදං යේ වනිතරං කරිත්වා තායන් උලාර භෝගතායනේ වත්තුක්ඛංසේති නෝ පරං වම් භේති අයම්පි භික්කවේ සප්පුරිස ධම්මෝ තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මීට කලින් පවත්වපු මේ ධර්ම දේශනා මාලාවේ හැම වෙලාවෙම මතක් කරගත්ත විදිහට අපි මේ සප්පුරුෂ සූත්‍රයයි ඉදිරියෙන් තියාගත්තේ ධර්ම දේශනා මාලාව සඳහා අදත් මේ ඉදිරිපත් කරගත්තේ සප්පුරුෂ සූත්‍රයේ ਸਰුවචන දේශිත කොටස. ඒ අනුව ਸਰුවචන වහන්සේ මේ ශාසනයට බැසගත්තට පස්සේ ඒ අත්ංගේ ක්‍රියා ප්‍රතිපාටිය අනුව ක්‍රියාකලාව අනුව සත්පුරුෂ අසත්පුරුෂ ભેදෙ බෙදෙනවා. ඒ බෙදන්නේ අසත්පුරුෂයාගේ තියෙන ඒ අසත්පුරුෂ ගති පෙන්නලා ඒක සරුවච්චන් වහන්සේ වාගේ උත්මයන් විසින් ගරු කරන්නේ නැහැ. ඒ පුද්ගලයා මහා කුලයක පැවිදි වුණත් මහා කුලයක හිටියත් පැවිදි වුණත්. අද දේශනාවේදී අපි ඔය ගත්ත තියෙනවා උලාර භෝග කුලයකින් පැවිදි වුණත් එන්නත උලාර භෝග කුලයක ඉපදුණත් පැවිදි වුණත් අසත්පුරුෂය කියන වචන කියනවා. ඉතින් අපි කටින් මතක් කරගත්ත විදිහට විශාල භෝග සම්පත්‍ය ඇති කුලයක ඉපදෙනකොට ලෝකයා සලකන්නේ පිං ඇත්තෙක් සත්පුරුෂයෙක් වාසනාවක් හොඳ දෙයක් කියලානේ. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ කොහොමදත් කියනවනේ කටක් කරලා සත්පුරුෂයෙක් කියන්නේ නැහනේ. නරක දෙයක් කියන්නේ නැහැ නේ. මොකද මේ සරුවචන් ආංශයේ දෙකටම අසත්පුරුෂයි කියලා කියන අයිතිවාසිකම තියෙනවා. සරුවචන්සේ ඔක්කොටමත් වැඩිය භෝග කුලයක ඉපදුනේ රජ කුලයක. ඊට සතිය සියලුම පැවිද්දන් වැඩිය සරුවචන්සේ උත්තම නිසා උන්වහන්සේ පාවිච්චි කරලා තියෙනවා අසත්පුරුෂෝ භෝග කුලෝ පබ්බජිතෝ. භෝග කුලයකින් පැවිදිනා වූ මේ අසත්පුරුෂයා. ඉතින් ඒක සාමාන්‍ය විවරේ බලනකොට මේ හිත්‍රි දෙන වැඩක්. ඒ හිත රිදවන්නේ ඒකේ අනිත් පැත්තේ තියෙන සෞම්‍ය භාවයේ පෙන්වන්නටයි සුන්දර භාවයේ පෙන්වන්නටයි හැදිච්ච භාවයේ පෙන්වන්නටයි සත්පුරුෂ භාවයේ පෙන්වන්නටයි හොඳ පැත්ත පෙන්වන්නටයි ඉතින් ඒ විදිහට අසත්පුරුෂව ඉඳලා එහෙම නැත්නම් මහා භෝග තියෙන කුලියකින් පැවිදි වෙලා අසත්පුරුෂ වෙන්නේ මේ තමන්ගේ මේ භෝග කුල භාවය මුල් කරගෙන පැවිද්දන් අතර ඉඳගෙන ඒව බොහෝග නැති කුලවලින් පැවිදිච්ච අනිත් පැවිද්දන් පහත් කළා සලකනවා. Taman උසස් කළා සලකනවා. මෙන්න මේ ගතිය නිසා අර જાතියෙන් ජම්මෙන් හම්බෙච්ච භෝගයත් ප්‍රයෝගයෙන් ඇති කරගත්ත පැවිද්දත් දෙකම පිරිහෙනවා. බුද්ධ ආදී උත්තරනසල කරු කරන්නේ නැහැ. ඉතින් එහෙමනම් ඒකේ ආදීනව පැක්ෂේ පෙන්වුවාට පස්සේ ඒ භෝග කුලතාවය අපි මෙතෙක් කතා කරලා තියෙනවා උච්ච කුල මහා කුල කතාව අද කතා කරන්න හදන්නේ ඒකේ මේ ඊගාවාංගේ භෝග කුලයක් කියලා. උප්පත්තියම බොහොම පොහසත් පවුලකින් ආවයි කියලා. ඒකේ තියෙන සප්පුරිසෝ චකෝ බික්කවේ ඉති පරිසංචික්කති. අර විදිහට මහා භෝග කුලයෙන් පැවිදුණා වූ සත්පුරුෂයාගේ කල්පනා රටාව මෙහෙමයි. එහෙම නැත්නම් මේ රටාවට කල්පනා කරන කෙනාට බුදුහාමුදුර සත්පුරුෂයයි කියනවා. මොකද්ද මේ බුද්ධ ආදී උත්පෙන් වහන්සේලා අගය කරන පටි සංකල්පනාව නකෝ උලාර භෝගතාය ලෝභ ධම්මං වා පරික්ඛයන් ගච්ඡanti මම පොහොසත් පවුලකින් පැවිදුණයි කියලා මේ ශාසනයේ උත්තරම දෙයක් වශයෙන් තියෙන ලෝභයේ හැර යෑම මගේ පොහොසත්කමේ සිද්ධ වෙන්නේ ඒ වාගේම දෝෂ ධම්මං වා පරික්ඛයන් ගච්ඡanti මගේ තියෙන මේ අනුන් නොදකින් කියනක මම උසස් කියන ඔක්කොම සිද්ධ වෙන්නේ ද්වේෂයෙන් ඒ ද්වේෂ ධර්මයේ භෝග කුල මහා භෝග කුල භාවය නිසා යන්නෙත් නැහැ. මෝහ භාවය. ඒ කියන්නේ මේ මෙච්චර ලස්සන සාසනයක පැවිදි වෙලා වාසනාවන්ත සල්ලි තියෙන පවුලකට ඇවිල්ලා බුදුහාමතුන්ගෙන් අසත්පුරුෂය කියලා බැනුම් අහනකොට මෝගයා කියන්නේ තේ වෙන මොනවා කියන්නේ? අමනයා කියන්නේ තේ වෙන මොනවා කියන්නේ? මෝඩයා කියන්නේ තේ වෙන මොනවා කියන්නේ? ඉතින් ඒ මෝඩ ධර්මය මම පොහසත් කුලෙන් පැවිදුණා කියලා නිකන් හම්බ වෙන්නේ නැහැ. එහෙම තමයි සත්පුරුෂයා කල්පනා කරන්නේ. දෝෂ ලෝභ ධම්මා න පරික්ඛං ගච්ඡanti දෝෂ ධම්මං වා න පරික්ඛං ගච්ඡanti මෝහ ධම්මං වා න පරිච්ඡං ගච්ඡanti නොච නොචේ පුලාර භෝග කුල පබ්බජිතෝ හෝති පැවිදි වුණා කියලා හෝ උසස් කුලයකින් ආවයි කියලා මේ බලාපොරොත්තු වෙන කෙලෙස් දුරු වීමක් සිදු වෙන්නේ නැහැ සෝච ධම්මානු ධම්ම පටිපන්නෝ සාමීච පටිපන්නෝ අනුධම්මචාරී සෝ තත්ත පුජ්ජෝ සෝ තත්තපසංසිතෝ මෙවැනි ආසනයක නම්බුව ලැබෙන්නේ පූජ්‍යත්වය ලැබෙන්නේ ප්‍රශංසාව ලැබෙන්නේ හොඳයි කියන්නේ සත්පුරුෂයයි කියලා කියන්නේ එයා බුදුහාමුදුරෝ දේශනා කරපු ධම්මානු ධම්ම ප්‍රතිපත්තාව රකින්නවා නම් එතකොට නම් ලෝභ ධර්ම දුරු වෙනවා එතකොට නම් දෝප දෝෂ ධර්ම දුරු වෙනවා එතකොට නම් මෝහ ධර්ම දුරු වෙනවා. ඒ නිසා ඒක නා ධර්මානු ධර්ම ප්‍රතිපත්තියට නැඹුරු භාවයේ තියෙනවා නම් සාමීචි පටිපන්නෝ සංඝයාතර යම් සමගි සමාදානයක් සන්ධානයක් තියෙනවා නම් විනයක් තියෙනවා නම් ඒකට යටත් වෙන්න ඕනේ. සම්මුතියට යටත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් <clears throat> සාමීචයට යටත් වෙන්න ඕනේ. අපි සංඝයාට වඳිනකොට සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ කියලා කියනවනේ. ඒ සාමීචිය මේ කුලවන්තකමේ ඇති සාමීචියක් නෙවෙයි. එහෙම නැතු මහා භෝගකමේ තියෙන සාමීචියක් නෙවෙයි. මේක නේද පට්ටන්දරයක් නෙවෙයි කුලවංශයක් නෙවෙයි. ශාසනීය සංඝයා වුණාට පස්සේ සංඝයා වෙනුවෙන් බුදුහාමුදුරුවෝ ඇති කරලා තියෙනවා විනය ධර්මයක්. ඉතින් ඒ විනය ධර්මයේ අනුව ඒ ඒ ස්ථානවල ඉන්න සංඝයා තම තමන්ගේ විවස්ථාවන් නැති කරගෙන තියෙනවා. ඒකට මායින් කරන්නේ නැතුව ඒ තමන්ගේ මහා භෝග කුල භාවයේ ඉස්සර කරන්න ගත්තොත් අසත්පුරුෂ වෙනවා. මහා භෝග කුල භාවයේ පැත්තක තියලා තමයි මේ සංඝයාතරයි සමාජිකත්ව ලබලා තියෙන්නේ කියලා සංඝයාගේ එවකට පවතින පොදු බුදුරජාණන් වහන්සේ පණවන්ලා දේ ශික්ෂා බදත් ඒ ඒ තැන්වල ස්ථානවල ඇති කරගෙන යන ඒ විවස්ථාවලුත් කරු කරනවා නම් ඒ මිනිස්යාගේ මිනිසෙක් නෙමෙයි දැන් පැවිදිලා ඉන්න ඉන්න කාලේ ගත වෙන්න ගත වෙන්න වටිනාකම වැඩි වෙනවා. ඒ වගේම පුජ්ජෝ කියලා කියන පූජ්‍යත්වයටපත් වෙනවා ප්‍රශංසා කරන්න ගන්න. මේ ආවේ පැවිද්දට ওই පරණ පට්ටන්දර මේට බලංගු වෙන්නේ නැහැ. හැව හැලුවා වගේ ඔකම අතහැරලා මෙතෙන් ආවට පස්සේ එයාට කියන්නේ නවක පබ්බජිතයයි කියලා. එහෙම නැත්නම් ආධිකම්මික විපස්සකයයි කියලා. දැන් අවුරුදු 60ක් ගිහිල්ලා හරි සාමණේර වුණොත් කියන්නේ ලදරු සාමණේරයා කියලා. මේ 60 පිරිලා හොට බිම ඇරලා තමයි පැවිදි වෙන්නේ. නමුත් පැවිදි වුණාට පස්සේ ලදරු සාමණේරයා කියලා කියන්නේ. ගල්දුවේ පණ්ඩිත සාංශ ඉන්න කාලේ කියනවා ඔක්කොම පොලිමට පැවිදි කරනවා 50ක් 60ක් සමානට 10ක් 15ක් පැවිදි කරලා කියනවා මේ ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ ඔය අපේ අහිදම ස්වාමීන් වහන්සේට කාටද බන් ටිකක් කියන්නේ කියලා. දැන් gedara hitiyana එන්න කණ්ඩ කියලා කියනවනේ දැන් වඩින්න වළඳන්න කියන ඔච්චරයි මතක තියාගන්න තියෙන්නේ. ගෙදර තිබුණු ඒ කතා නෑ. දැන් වඩින්න වළඳන්න ඒ ටික පුරුදු වෙන්න ওই අවුරුදු 60ෙම වැඩක් නෑ. අලුතෙන් ආපු කෙනෙක් විදිහට නවක අදහසක් ඇති කරගන්න ඕන නවක පබ්බජිතේ ලදරු සාමණේරේ ආධිකම්මික විපස්සකේ ඒ දේ ඇත්තටම අමාරු වයසට යන්නේ නැහැ. අවුරුදු 10 15 වැවිදුනා නම් කොහොමවත් ලදරුවා. ඕ ගෙදර කුරුවල් වෙලා නැහනේ. ඒ නිසා සාසනෙට ආවට පස්සේ කින දෙයක් අහන්න. දැන් මම පැවිදිනේ 36 දී සෑහෙන නරක වෙච්ච මිනිහෙක්. ඊට පස්සේ මොකා කියන දේවත් අහන්නේ නැහැ. ඔලොමල වැඩිනේ. ඒතකොට ලදරු පබ්බිචිචයි කියලා ගැරන්ඩියක් පොල් කටු ඉලකින් ඇදලා ගත්තා වගේ අම්බරලා තමයි ගන්න ඕනේ. කවුරුත් මොනවා කිව්වට මායින් කරන්නේ නැහැ. මට දැනුම තියෙනවා. මට අරක තියෙනවා මේක තියෙනවා කියලා. එතකොට බුදුරජාන් වහන්සේගේ අර තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ ළඟ තියෙන පුරුෂ ධම්ම සාර්ථි ක්‍රියාත්මක වෙන්න නම් අපි පෙනේ අකුල ගන්න ඕනේ. බය බොයි කියාගෙන යටහත් පහත්ව වැඩි හිටියන් සතුරු කරන ස්වරූපෙන් ගතකරනද මේ සාමීචය තාමත් වැදගත්. ඒ සාමීචය සඳහා තමන් ඒක උපයන්න දන්නේ නැත්තම් ඒ සාමිච්ච ප්‍රතිපන්න භාවය උපයන්න දන්නේ නැත්නම් නොබෝ කලකින් සංඝයාගේ පිළිකුලට ලක් වෙනවා. ඊට පස්සේ ඉතින් පෙකණිවල කැපුණා වගේ තමයි බොක්කේ ඉඳදී. බොක්කේ ඉඳදී පෙකණිවල කැපුණොත් ඉතින් ඒ දරුක බ වැඩෙන්නේ නැහැ. එළියට ආවට පස්සේ කැපුවේ නැත්නම් වැඩෙන්නේ නැහැ. ඉතින් මට මතකයි මම පැවිදි වුණාට පස්සේ ඉතින් අවුරුදු 30ක් වෙලා ඔලොමොට්ටල වෙච්ච මම ආවට පස්සේ අනේ පින්න පාත යන්න ඉස්සලා ඔක්කොම මට වෙලා මට සිවුරු අඳිනවා ඊට පස්සේ අරක කරන්න හැටි මේක කරන්න හැටි කියලා දෙනවා මට නිකන් හිතුනේ අනේ මැරිලා ඉපදුනා වගේ ගුණවන්ත ස්වාමීන් වහන්සේලා ඉෂ බාන හැටි කියලා දෙනවා ඉෂ බානවා සිවුරු සකස් කරන හැටි කියලා දෙනවා සිවුරු අඳනවා දාහනේ වළඳනකොට කරන හැටි කියනවා කිසිම පැකිලීමක් නැහැ මොකද දන්නවා පැවිද්දට අලුත් අපේ යුතුයකමක් කියලා ඉතින් හරි සතුටක් තියෙනවා මේ පණා වගේ ඉපදුනා වගේ අනේ සුමාන දෙක යනකොට එක එක්කත් මගේ පැත්ත බලන්නෙත් නෑ එන්නෙත් නෑ මට තේරෙනවා ඉවරයි. පෙකෙන වෙලා කැපුණා තමයි. පස්සේ මම ලොකු සාංශේ කාට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ ප්‍රසාවල් කරලා ලොක්කො වෙලා පැහිය වෙලා අපි මෙහි ආවේ. ආවට පස්සේ මේ සංඝයාගෙන් ඒ ඉස බෑවිල්ලක් ලැබනකොට සිවුරක් මහන හැටි ඉගෙන ගන්නකොට සිවුරක් අඳින්න පුරුදු කරනකොට ආයෙත්තර ඒ පුංචි ගතිය තිබුණා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් සුමාන දෙකක් ගියේ නෑ. කවුරක්වත් මම ඉතියා බලන්නෙත් නෑ මට උපස්ථාන කරන්නෙත් නෑ. ඒක ඇත්තට අම්මගෙන් හොරදලේ ඉල්ලනවා වගේ වැඩක් හිතන තියෙන්නේ. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා නම ඒ අනුන්ගෙන් රමන්ඩ උපදෙස් ලැබෙන එක උපයන්න ඕනේ දෙයක්. ඒකට කලාවක් තියෙනවා. වැඩිහිටියෙක් සතුටු කරන හැටි, වැඩිහිටියෙක්ගෙන් අවවාදයක් ලබන හැටි, ඒ කලාව දන්නේ නැත්නම් බොහෝම ඉක්මනට වැඩිහිටියෝ සත්පුරුෂයෝ එයාව හල්ලා දාන. ඉතින් අර හැටි හිතෙන්න මට දැන් සුවාදීන මට කැමැති දයක් කරත හැකි කියලා. ඉතින් ආයෙත් වැඩෙන්නේ ගිහි ධර්ම තමයි. ගිහි ගති වැඩෙනවා කොට එන්න බෑ. කියලා කිව්වා බුදුහාමුදුර ඕක තමයි රාහුල පුංචි හාමුදුරන්ට කියලා දුන්නේ. වැලිජෝතක් උඩ දාලා හැමදාම උපදේශ බලාපොරොත්තු වෙන්න කියලා නිසා පුළුවන් තරම් උත්සාහ කරන්නයි කිව්වා. කවදාකවත් මම මේකේ දන්න කෙනෙක් මම මේකේ ලොක්කෙක් නෙවෙයි හැමදාම කාගෙන් හරි උපදේශයක් Tamanට ලැබුණොත් ඒක සක්විති රජකමක් ලැබුණා වගේ සක්විති රජුණන්ගේ මිනි ඔටුන්න වගේ ඒකේ තියෙන මිනි කොණ්ඩල වගේ ඒ දේ ගන්න දැනගත් බැරි වෙච්ච දවසේ ඉඳලා ස්වභාව ධර්ම අපිව කපලා දාන. ඒ නිසා මේ සත්පුරුෂ ගතිය ගිහිවල් වල ඉන්නකොට තියෙනවනම් දියුණුවේ අභිවෘද්ධියේ කිසිම සීමාවක් නැහැ. නමුත් ගිහියෝ හරීම ඔලොමොට්ටලයි. මමත් ගිහියේ කවුරුත් 30ක් වෙනකම්. බනින්න කියනනේ මම දන්න ගතිය මම කිය හැම වෙලාවෙම අඟ පෙන්වන්නට තමයි හදාන්නේ. අන්ධහැරේ පාන්න තමයි හදන්නේ. පට්ටන්දරේ කියා පාන්න තමයි හදන්නේ. එතකොට දන්න කියන ඇත්තෝ දෙකොණෙන් hina වෙනවා. අන්නේ මේ උලමා. දන්න දෙයක්වත් නැහැ. අඩ දැනුව තියෙන නිසා පැහිය වෙන්න හදනවා කියලා. නමුත් එහෙම වුණත් මේ කලාව ඉගෙන ගත්තට පස්සේ වැඩිහිටියන්ගෙන් නෙවෙයි බාලයෙක්ගෙන් පවා පූජ්‍යත්වය ලබන්න පුළුවන් ප්‍රශංසාව ලබන්න පුළුවන්. ඒක තියෙන්නේ තේරවාද ශාසනයේ පමණයි. ඒ තේරවාද ශාසනයේ බුද්ධ ආගමක් හදාගත්තට පස්සේ ඒක කෑවා. ඔය පට්ටන්දර දෙවිල පටන් අරගත්තේ 6 වෙනි සතවර්ෂයේ විජේබාහු රජුරණ කාලේ. මහානායක කෙනෙක්පත් කරවුවා. ඊට පස්සේ මහානායකට කිව්වා ගෝලුවට බාලේ බලාගනින් කියලා. ඉතින් මහානායක කිව්වට කවුද ගණන් ගන්නෙ? දැනටත් ගණන් ගන්න එදා ගණන් ගන්නෙත් නැහැ. හැබැයි මහානායකට රජුටවන්ට අනුග්‍රහ ලැබෙන නිසා ඔක්කොමලා කැමති මහානායකට යටත් වෙලා ඊගාව අනුනායකකම ලබාගෙන ඊගාවට මහානායක වෙන්න. හැබැයි එකෙකුටවත් මතක නැතුණා මේ පට්ටන්දරේ ලැබෙන්නේ ගීයකින් කියලා. රාජ්‍ය නායකයා ගීයෙක් නේ. දැන් එදා ඉඳලා සීළු දෙනාම රජුරෝ සතුට වෙන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක උඩ මොකක්ද එන්නේ සාසනයට? ඊට පස්සේ සුද්ධ ඇවිල්ලා දෙකට කඩලා ගැටුවා. ඉතින් අද ඉඳලා මොකද්ද වෙලා තියෙන්නේ? අර තියෙන නිහතමානී ගති මොනවත් නෙමෙයි තියෙන්නේ. කොහොම හරි කමන්නේ. නායකකමක්, අනුනායකකමක් මේව ලබා ගැනීම සඳහා කරන රණ්ඩුව දිහා බලනකොට ওই දේශපාලනඥයෝ එළිය කරන එක හරිම සාධාරණයි. මේ සංඝ සභාවල සංඝයාගේ තියෙන එකිනෙකා කුලල් කන ගති. එතකොට කොහෙද අපිට තියෙන්නේ පූජ්‍යත්වයක් ලැබෙන ගතියක්? එතකොට කොහෙද අපිට තියෙන ප්‍රශංසාවක් ලැබෙන මූණට නම් මූණිච්චාවට එන ආවිද ඇති. ඒක නෙවෙයි තියෙන්නේ අපිට පුළුවන් තරම් නිහතමානී ගතිය. ඉතින් මේගොල්ලෝ දන්නවත් ඇති. ඒකදී අපි ලොකු සායනසික ගතියක් මම කැමති ප්‍රසිද්ධිය මතක් කරන්න. ලොකු සායනස අවුරුදු 25ක් මේකේ ගත කරා කවුරක්වත් අඳුරන්නේ නැහැ. හැබැයි හොඳට සංස්කෘත දන්න, ත්‍රිපිටකය දන්න, විනය දන්න, Taman ළඟට එන කෙනාට උගන්වගෙන පැත්තකටලා හිටියා. එතකොට නිකායේ ඔක්කොමලා දන්නා මෙච්චර වැඩිමහල් මෙච්චර විනය දන්න මෙච්චර සංස්කෘත දන්න ස්වාමීන් වහන්සේ නමක් නැහැ. ඒගොල්ලෝ එහෙ කුලල් කා ගන්නවා නිලතල වලට. ඉතින් මේ අතරමැද හොඳ වැඩක් කරලා තියෙන ඔක්කොමලා කාර්ක සභාව චින්දු කර තියෙන අසවල් ස්වාමීන් වහන්සේ පැත්තකටලා හිටියද අහිංසක සේවාවක් කරනවා ශාසනයට. අපි ඒ නිසා ඒ ස්වාමීන්ට උත්තරීතර උපාධ්‍යාය තනතුරක් දෙන්න ඕන. ඒක ඒක ගෞරව නාමයක්. කියලා ඒකම ටික තීන්දුවක් ඇවිල්ලා තියෙනවා. මේ පැත්ත සාමාන්‍යයෙන් ඒගොල්ලෝ බෙදා හදා ගන්නකොට දෙපැත්ත බෙදලා රණ්ඩු කරනවා. ලොකු සංහසට ඒකම ටික තීන්දුවක් ඇවිල්ලා තියෙනවා. අවසරයි ඔබ වහන්සේගේ අවසරය අපිට ලැබෙනවා නම් ඔබ වහන්සේ උත්තරීතර උපාධ්‍යාය තනතුරක් දෙනවයි කියලා. දවස් 3ක් බුදියා ගත්තලු මේ ලියුම තියාගෙන. තුන්වෙනි දවසේ ලියුමක් ලිව්වලු මට මේ තරම් දඬුවම් කරන්න මං කළ අපරාධය මොකද්ද? මම මේ සම්පූර්ණ හැංගිලා ඉන්න හදන මිනිස්සෙක් මේකට ඇදලා දැම්මට පස්සේ මම මේ වැනි දඬුවමක් ලබන්න සුදුස්සෙක් නෙමෙයි මොකද්ද මම කරපු අපරාධය හැබැයි මම සභා ගෞරවයේ තියෙනවා ඕගොල්ලෝ ඒකමතිකව සභාවත් තීන්දුව කරා නම් මම තනි මතෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ මට ඒක මගේ පෞරුෂත්වයට හොඳ නෑ ඒක නිසා මම කිසිම උත්සවයකට කිසිම නිල කටයුතුකට සහභාගී වෙන්නේ නැත්නම් මම උපාධ්‍යාය කරන්න නැත්නම් නිකන් ඉන්න කියලා ලියුමක් දැම්මලු ලලුකු සංසය දන්නේ නැහැ උපාධ්‍යාය කරාද නැද්ද කියලා. මොකද උපාධ්‍යාය ගන්න ඉතින් උත්සවයට ගිහිල්ලා තැම්පත් කරන්නනේ. ඉතින් මේ සංසය යන්නේ නැහැ උත්සවවලට. ඉතින් මම ස්වාමීන්ගේ උපස්ථාන කරන වෙලාවේදී ලියුමක් ආවා. රාමඤ්ඤ මහානිකායේ උත්තරීතර උපාධ්‍යායන් වහන්සේ වෙතටයි කියලා ලියුම. ඉතින් ලියුම කඩන්න හදනකොට ගහ ඔය ලියුම කඩන්න එපා කිව්වා. මොකද මේ තැපෑලෙන් ආපොලි නෑ නෑ ඔය නම් කරබන හින්දු ඔය වෙනම පෙට්ටියක් තියෙනවා කියව හමස් පෙට්ටිය කියලා ඒකට දානවා කියව එළියු කවදාකවත් ගලවන්නේ නෑ කියව ඔය එන්නේ රාජ්‍ය උත්සව වලට සම්බන්ධ වෙන්න මේ ආරාධනා මම කවදාවත් ගලවන්නේ ඒ නිසා උන්වහන්සේ අපවත්තර දැන් කොච්චර කල්ද තාමත් උන්වහන්සේගේ පූජ්‍යත්වයට සහ ප්‍රශංසාවට මැස්සේ කරස් කපලා නැහැ කාටවත් මොනවාක් කියන්න බෑ. මොකද සාමීචය පිළිපැද්දා. කිව්වෙත් ඒකයි අපට මේ නමල ශිෂ්‍යව හදන්න යන්න එපා. ස්ථාන හදන්න යන්න එපා. කැලේට හැරෙන්න කිව්වා. කැලේ පැත්තට හැරෙන්න කිව්වා. ඒකෝට සතුටින් මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඌ හදන්න යන්න යන්න වෙන්නේ මොකද්ද? ওই දේශපාලන ප්‍රශ්නයි ඉදම් බුදල් ප්‍රශ්නයි අනවශ්‍ය ප්‍රශ්න ඇවිල්ලි වෙලා ඔය ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය රාගය දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, මොහය දුරු කිරීම පැත්තකදීදී මහානකමක් බවවත් මතක නැති ඒක මේ භාවනාව කරන්න ඇවිල්ලා දවස් තුනේ භාවනා කරන කට්ටියට යෝගාවචරකම් මතක තියෙනවා. ඒත් යෝගාවචරයක් කියලා අවුරුද්දක් දෙකක් යනකොට ඒකත් මතක නැති වෙනවා. මම මේ ආවේ මොකටද කියලා මතක නැති වෙනවා. ඒ තරම්ම මේ ගිහි ගතිය බැඳපු අලුත කොහොමරක් දෙන්නට දෙන්න ප්‍රේම කරනවනේ. ටිකක් අහුව පහුව පහුව වෙනකොට වැඩි කොහොම කොහොම වෙනවනේ. ඒක තමයි සංඝයාටත් වෙන්නේ. ඒක තමයි යෝගාවචරයටත් වෙන්නේ. යම් තැනක යන්නේන තැන් හොඳට දන්නවනම් ඒ යෝගාවචරය කවුරු කියන දයක් ගණන් ගන්න. ඒක නෙවෙයි සාසනය කියන්නේ ඔබ වැඩිමහල් වෙන්න වෙන්න පළවෙනි දවසේ එනකොට තිබුණ ඒ බය අඩු ගතිය, එයාට හත් පහත් ගතිය මේ බය අඩු වෙන්නේ ආදායම් බද්දටවත් රජුරවන්ටත් නෙවෙයිනේ බුදුන් ධම්ම සංගනේ. ආහන්නේ ගතිය තියෙනවා සාමීච ප්‍රතිපන්න කියනවා. අනුධම්මචාරී කියලා කියන්නේ ධර්මය අනුව හැසිරෙන. ඒ වගේම අපේ පෙළපතක් තියෙනවා 2600ක. ඒ පොලේ හිත හිතුව ඔක්කොමලා බොහොම නිතමානිව මේ දියටින් ගින්දර ගෙනියන්න වගේ මේ ශාසනේ බඩතුලේ තියන රකපු කට්ටියනේ. ආහන්නේ අනුව කටයුතු කරන්න. ඉතින් මේ අනුව බලනකොට මේ සත්පුරුෂ මහා භෝග කුලෙන් පැවිදිච්ච මේ පබ්බජිතයා එහෙම නැත්නම් ඒ පැත්ත අනුගමනය කරන අපි වගේ ගැත්තෝ අපිට තේරුම් ගන්න වෙනවා මේ මහා සප්පුරුෂ සූත්‍රයේ සඳහන් ක්‍රමයට මොකද්ද මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන්නේ. ඊ අපි ටික මඟද්දොට සාකච්ඡා කරා ධම්මානුධම්ම ප්‍රතිපත්තිය පටන් ගන්නේ සීලේ. හික්මීමේ. එහෙම නැත්නම් සංවර බීමේ. බයලජ්ජා බීමේ. ඉතින් ඒ දේ නැතුව ඔය මොන PhDs කියහුවත් මොන අන්ත ප්‍රධානියා වුණත් බයලජ්‍ය දෙක නැත්තම් ඉන්දිය සංවරේ නැත්තම් සීලේ නැත්තම් ඒක මේ සාසනයේ නියෝජනයක් වෙන්නේ නැහැ. එයත් ඒ වැඩ කරගෙන යන්න ඕනේ මොකද ඒ පැත්තත් අවශ්‍යයි. නමුත් ධර්මානුදම ප්‍රතිපත්තිය හෝ ශික්ෂාව පටන් ගන්නවා. ශික්ෂාව පටන් අරගන්නේ සීලේ. ඉතින් ඒ සීලේ කරගෙන යනකොට ඒ Tamanට එන්නේ එන්නේ එන්නේ වීතික්‍රම මට්ටමේ කෙලෙස් සතුම් මැරීම හොරකම් කිරීම කාම මිත්‍යාචාරය ආදී කායික ක්‍රියා ඒ වගේම වචනෙන් වෙන ක්‍රියා ඒව නතර කරගෙන ඒක බොහොම අමාරු වැඩක්. ඒ කාටවත් ලේසි නෑ. ඒක ගඟ දිගේ ඉහළට පින්නන ක්‍රමයක්. මුළු ලෝකෙම තියෙන සතුන් මරන ලෝකයක් මේක. හොරකම් කරන ලෝකයක් මේක. කාමීත්‍යාචාරයෙන් හැසිරෙන ලෝකයක් මේක. බොරු කේලම හිස්සචන පරසවදෙන් තොලේ කටි ගෑවෙන්නේද කියන ලෝකයක්. නැත්තම් බිවි නැත්තම් මිනිස්සෙක් නෙමේ සදාචා මේ ශිෂ්ට සම්පන්න නොවේ කියන ලෝකයක්. ඉතින් ඒකෙදී සීලයක් රැකගෙන කටයුතු කරාට මේ සත්පුරුෂ සූත්‍රය අපි මේ කාරණා තුනක් හතරක් නේ කිව්වේ දැන් ඉස්සරහට එන්නේ සීලවන්තයි පැවිදි වෙලා තියෙනවා ඒත් අසත්පුරුසයි. ඒ මොකද මම සිල්වන්තයි යන් කට්ටිය සිල්වන්ත නෑ කියලා අත්ුක්කංශනේ පරවම්බනේ කරනවා. ඒතකොට යම් කිසි කෙනෙක් පැවිදි වෙලා සීලවන්තයි ඒ සීලවන්තය කියලා කියන්නේ අපි ගොඩක් කරාට ඒක සඳහන් කරන්නේ දැඩි වෘතධාරී. ඒකට බුදුරජාණන්සේගේ වචනේ කියනවනම් වෘත වෘත රකින ලූක ප්‍රතිපත්තිය තියෙන. ලූකයි කියලා කියන්නේ බොහොම නිදර්ශනයක් වශයෙන් කියනවනම් දවසට එක වේලක් විතරක් වරඳලා පින්ඳ පාතෙම ලැබිලා සිවුරත් පාංශු කූල සිවුරකින් විතරක් ලැබිලා තමන්ට ලැබෙන මොනවා හෝ සීනාසනයක ගත කරලා ඊටාම අඩු ප්‍රමාණයකින් බේස් පාවිච්චි කරලා නැත්නම් තමන්ගේ පූති මුත්ත බේසජ්‍ය හෝ පාවිච්චි කරලා ලූක ප්‍රතිපත්තිය. ඒ කියන්නේ සුඛෝපභෝගී ප්‍රතිපත්තිය අනිත් පැත්ත. මේ විදියට ගත කරනවා නම් ඒ ගත කරන සංඝයාට අවස්ථා දෙකක් තියෙනවා. එකක් ඒ තමයි ලූක ප්‍රතිපත්තිය ගත කරන බව නොපෙන්නෝ ජීවිතය ගත කරන යනවා. කිසි කෙනෙක් එක තමයි සංසන්දනය කරන්න යන්නේ නැහැ. එහෙම නැත්තම් කියද හැකි අනික කට්ටිය ඔක්කොම සුඛෝපභෝගී අනික කට්ටිය ඔක්කොම ආවට ගියාලා කනව බොනව කරනවා මම නම් එහෙම නැහැ කියලා අර තමන්ගේ ලෝක ප්‍රතිපත්තිය උසස් කරලා සලකලා සුඛෝපභෝගීව ගත කරන අය විවේචනයට ලක් කරනවා නම් ලෝක ප්‍රතිපත්තිය ගත කරත් භික්ෂුවක් වුණත් අසත්පුරුෂයි ඒකට තමයි අර මංගේ ප්‍රශ්නයක් කල් තැබ්බේ තිබුවේ ඒක තමයි කියලා කියන්නේ සීලබ්බත පරාමාසය කියලා. එක එක සීල උත රකිනවා. දෘঢ় ප්‍රතිපත්ති රකින්නවා. ඒක පරාමාස කරගන්නවා මමයි සිල් රකින්නේ. නොරකින්න ඇත්ත පහත් සිල් රකින්න මම උසස් කියලා අර ඉස්සලා වගේ උසස් කුලේ වගේ මහා භෝග කුලේ වගේ සීලය මැදි කරගෙන Taman උසස් අනුත් පහත් කියන ගත්තාම බුදුරජාණන්සේ ඒත් අසත්පුරුසයි කියලා කියනවා. එතනදී එවැනි සීලයක් ඒ කියන්නේ තමන්ගේ මහාන්තත්කම වෙන්නට රකින්න සීලයක්. එහෙම නැත්නම් මම මට පුළුවන් අනික් අයට බෑ කියන මමායනේ රකින්න සීල පීලබ්බත පරාමාස වලට වැටෙනවා. ඉතින් ඒක ඒ විදිහේ අර්ථකථනයක් නෙවෙයි අටුවාවල පෙන්ලා තියෙන්නේ. අටුවාවල පෙන්ලා තියෙන්නේ අජ වෘත, ගෝ වෘත ආදී හරකෙක් වගේ, බල්ලෙක් වගේ ඉඳලා රකින්න වෘත තියෙනයි කියලා. නමුත් ඔය සිල්පද දෙකෙන්ම නෑ සිල්පදයේ අන්ත දෙකෙන්ම අති සුඛෝපභෝගී ජීවිතයක් හෝ අති රූක්ෂ ප්‍රතිපත්තියක් රකින්න කෙනාගේ අති සුඛෝපභෝගී එකනට මාන්තත්කමක් එන්නේ නෑ මොකද එයා දන්නවා මධ්‍යම ප්‍රතිපදාවෙන් පැනලා තිනවා මම සුඛෝපභෝගී වැඩි කියලා. ඒක හොඳයි කියන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. මොකද ලෝක ප්‍රතිපත්තිය රකින්න ගන්න බොහෝ විට ওই தත්ත්වේ ඉන්න පටන් අරගනවා අපි උසුස් උසස්. මොකද මං සීලවන්තයි. අනික් අය සීලවන්ත නැහැ කියලා. ඉතින් එතකොට සරුවචන් ආංශේ ඒක මැද ප්‍රතිපදාවට ගන්න ඕන කම නිසා අති සුඛෝපභෝගී වෙන්නත් එපා. අති සුඛෝපභෝගී වෙච්චාම හිතන්නේ මම සීලවන්තයි කියන්නේ මට විතර ලාභ සත්කාරණිකයිට නෑ. මම සුවසේ මම තෙලෙන් කාලා කිරෙන් අත හොදාගෙන ජීවත් වෙනවා. මට ඕනනම් බුරියානි හැමදාම තියෙන. මට ඕනනම් ඕන දෙයක් ගන්න පුළුවන් කියලා අනික් අය දිහා පහත් කරලා සලකනවා. අනිත් අයට මට විතර ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙන්නේ මට මං අදින සිවුර මෙහෙමයි. මේ જાති සිවුරු අනික් අයට ගන්න බෑ. ඒ මම ඉන්න සීනාසනේ මෙහෙමයි. අනික් අයට ඒව කරන්න බෑ. මම බෙහෙත් ගන්න අසවල් දොස්තරගෙන් විතරයි. ඒ අනික් අයට යා ළඟට යන්නවත් බෑ. ආන්න වගේ කටන්න ගියාමත් ඒ සිව්පසේ සම්බන්ධයෙන් අනික් අය පහත් කළ සලකන ගතියක් තියෙනවා. ඒව නැත්නම් ගෝවා රූක්ෂ ප්‍රතිපatti රකින්න කොටත් මම බලඳන්නේ පින්ඩ පාත්‍ය කරගෙන විතරයි. මම පාවිච්චි කරන්නේ පාංශු කුල සිවුර විතරයි. මම ගිරිගුහවල ගත කරනවා, ගහක් යට ගත කරනවා මම ඊනාසට පාවිච්චි කරන්නේත් නැහැ. මම බෙහෙත් වලින් බොහෝ රූක්ෂ ප්‍රතිපatti ගන්න නැත්නම් පූති මුත්ත බේසජ්ජය ගන්නවා කියලා අනික් එහෙම නොකරන එක පහත් කළ සලකන දෙකම මේ සප්පුරුෂ සූත්‍රයේ අර්ථකථනය අනුව සීලබ්බත පරාමාස වෙනවා. මොකද ඒකෙන් එයාගේ තණ්හා වැඩනවා, මාන්න වැඩනවා, දිච්චය වැඩෙනවා. මේක පැවිද්ද අතර විතරක් නෙමෙයි, යෝගාවචර අතර විතරක් නෙමෙයි, ගිහියෝ අතරත් තියෙනවා. විශේෂයෙන්ම අපේ සංස්කෘතිය හැදිලා තියෙන අවුරුදු 2600ක් බුද්ධඝමී පෝෂණය වෙලානේ. ඒ නිසා ගිහියෝ වැඩේ අනාගන්නේ හාමුදුරන්ගේ ගුණ අපේ හාමුදුරුවෝ මෙහෙමයි කියලා හාමුදුරුවොත් අඳලව අහ ගියොත් අඳිනවා. අපේ හාමුදුරුවෝ අපි ඔය අනම්මනම් හාමුදුරුවන්ට දාන දෙන්න යන්නේ අපි දෙන්නේ අපේ හාමුදුරුවන්ට. අපේ හාමුදුරුවන්ට මේ මේ ಗುಣ තියෙනවා. අනික් කට්ටිය අපේ හාමුදුරුවෝ විතර හොඳ නැහැ කියලා ඒ හාමුදුරුවන්ගේ ಗುಣ ටික හාමුදුරුවන්ගේ ඒව ගා ගන්නවයි කියලා කියන්නේ. ඒක ලංකාව වගේ රටවල ඉතාමත්ම කැපිපේන. අසවල තෝරා ගන්නවා එයාට විතරයි සලකන්නේ. ඒ හාමුදුරනේ මේ මේ ಗುಣ තියෙනවායි කියලා. ඒ නිසා ඒ ಗುಣ නැහැයි කියලා තමයි මේ තාම වතුරට බැහැගෙනත් නැහැ අර වතුර පීන හාමුදුරුව ගැන විනිශ්චය කරන්න හදනවා. ඉතින් එතකොටත් දන්නේ නැති ශේෂ්ත්‍රයකට ගිහිලා ඒ ඔය සීලබ්බත පරාමාශයකට වක්‍ර ක්‍රමයට වැඩ කරනවා. ඒ නිසා සීලබ්බත පරාමාශය කියලා කියන්නේ නිවනට තුඩු නොදෙන්නා වූ ආකාරයේ වෘත. නිවනට තුඩු නොදෙන්නා ආකාරයේ බයලජ්ජා නිවනට තුඩු නොදෙන ආකාරයේ ඉන්ද්‍රිය দমন. නිවනට තුඩු නොදෙන මොනවද කියලා දන්නේ නැති ශිල්පද රකින්න. ඒක කියනවා හරක් ගාලක් රකින්න ගොපල්ලෙක් ඉන්නවනම් ඒක හරක් ගාන තියෙන හරක් ගාන දන්නේ නැත්නම් ඌට බෑ හරක් රකින්න. හරක් ගන්න දන්නේ නැති මිනිහට හරකුගෙන් හරක් පට්ටියට අරසවක් නැහැ. ඒක හුඟෝ දෙනෙක් කැමති මේ දහසක් සංවර සීලය රකින්න හැබැයි මොන මොනවද කියලා දන්නේ නැහැ. එහෙම නැත්නම් පන්තිල් වලදී අටසිල් වලට කැමති අටසිල් කියන්නේ මොනවද කියලා අහුවොත් ඒව දන්නේ නැහැ. අටසිල් වලට දසසිල් ඊළඟට රකින්නවා. හැබැයි මොකද්ද මේ වැඩි උනේ? මොකද්ද මම කොහෙන්ද මම මේ බග උනේ කියලා අහුවොත් දන්නේ නැහැ. මං කියන්නේ මේ දසසිල් දකින්න සියලු දසසිල් පද අකුරට වචනෙට ඇලපිල්ලට පාපිල්ලට දැනගන්න ඕනේ. ඒක නමුත් මේ ඉලක්කම රැක්කට මොකද්ද මේකෙන් විනයනය කරන්නේ? රාගෙද, ద్వේෂයේද, මෝහයේද මට මොකද්ද තියෙන්නේ කියලා අපි දන්නේ නැතුව රකින්නම් වාගේ සිල් දකින්න ගියාම ගමරාල සිල් ගත්තා වගේ ඔක්කොම සීලබ්බත පරමාශ වෙනවා. ඒ නිසා සිල්පතියක් කියන්නේ වගවීමක්. ඒ වගකීම දැනගන්න නීතියක් දන්නවනම් ඒ නීතියේ පරිස්සය දැනගන්න මින් හරිය ගම නීති කැඩෙනවා මේක ඇතුළේ තමයි නීතිය තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ නැත්තේ සම්ප්‍රදාන කුල බෞද්ධය විතරයි. මේ මෙහෙට මෙහෙට ආවා මට මතකයි මේ අරාබි රටකේ මිනිස්සෙක් බඳලා හිටියේ සිංහල කාන්තාවක්. ඉතින් මිනිස්සු ඇවිල්ලා භාවනා කරන්න ලැබුවා. ඉතින් පංචිල් පද ටිකක් කියනකොට පුදුම ගෞරවයක් ඒ මනසට තිබුණේ සතෙක් නුමරන්න ප්‍රතිඥා දෙනවා කිව්වා. එනිසා තෙල් නලලි තෙල් ලිං හිමියෙක් විශාල බූදල්කාරයෙක් බැඳලා තිබුණේ ලාංකික කාන්තාවක්. අනේ ටික දවසයි හිටියේ මිනට සාංකා දෝෂයක් ආවා. කවදාකවත් ඉඳලා නැහැ. මං යනකොට බාගපිට උඩ නිකටල්ලේ තියාන කල්පනා කර කර ඉන්නවා. මම ඇත්තටම ගියා බලන්න. ඊට පස්සේ මට මුළු රෑ ආ ඊට ඉස්සෙල්ලා දවසේ රෑ 11ට මාව හම්බෙන්න ආවා. ඇවිල්ලා කිව්වා අඳුරට බයයි. මට මගේ ගෑණි සීපත් වෙනවා. ගෑණි තමයි මට උදව් කරේ. මම කිව්වා බයද බයකුත් නෙවෙයි නමුත් සංකාවක් තියෙනවා කියලා. පහුවෙන්ද උදේ යනකොට නිකටල්ල තියාන ඉනිරස් කම මට හරියන්නේ නැහැ වැඩේ හරියන්නේ නැහැ. හැබැයි නෝන මට කියලා තිබුණා මොනවාට මහත්තයට වුණොත් මට කියන්න එපා ස්වාමීන් වහන්සේ වාහනයක් අරගෙන එවන්න මම ඔක්කොම බලා ගන්නම් කියලා. පස්සේ මම මේ ඉංග්‍රීසියෙන් ලියවිච්ච පොතකුත් දීලා පිටක් කරා. ඒ මනුස්සයා ගිහිල්ලා මාස ගානකට පස්සේ ලියුමක් එවනවා. ස්වාමීන් වහන්සේ මේ භාවනා ක්‍රමේ නම් මට එහෙම කරන්න බෑ. ආරණ්‍යයක් ගත කරන්නත් බෑ. රැයට නොකයින්වත් බෑ. හැබැයි ස්වාමීන් වහන්සේට මම පොරොන්දුක් එන්නම් ඒ සමාදන් වෙච්ච සීලය අද වෙනකන් එක පදයක් මං කැඩුවේ නෑ. මට මේක හම්බෙච්ච ලොකුම ලොකු දායාදයක්. මට සතුටක් එනවා ස්වාමීන් වහන්සේ මං සමාදන් වෙලා ඉන්නේ කියලා සතෙක් මරන්නේ නෑ කියලා. මට සතුටක් එනවා ස්වාමීන් වහන්සේම සමාදන් වෙලා තියෙන කාගවත් දෙයක් ගන්නෙ නෑයි කියලා. ඉතින් මට හිතුණා මේ මුස්ලිම් මිනිස්සයා මේ සීලෙන් අපේ මිනිස්සෙක් නිවන් ලැබුවට වැඩිය සතුටක් ලබනවා. පිවිතුරුකම ගැන. ඒක ඇහෙනකොට ලියුම කියනකොට අපටත් ලියුම කියවන අපටත් සතුටක් ඇති වෙනවා. මේ සීලේ වුණත් ඒකද සලකන්නේ Tamanට හම්බෙලා තියෙන එතන එතන ලැබෙන සතුටට. එහෙමද කාටවත් කියා පාණ්ඩ කවුරු පහත් කළා සලකන්නේ නේ මනසට මේ සිල්පද කියන්නේ මොනවද කවුද අට සිල් දස සිල් මොකද දන්නේ දන්නේ පහ විතරයි හැබැයි ඒක රකිනවා ඒ වගේම පිටරට හැදිච්ච ළමයෙකුට බලන්න බොරුවක් කියවන්න පුළුවන්ද කියලා? කද්දාවත් නැහැ. මේ ඇත්ත කියපු ගමන් අම්මා ගහන බව දන්නවා. නමුත් ඇත්ත කියන එක කියනවා. හිතා ගන්න බෑ. ඒ තරම්ම එමන්චික සලකන අපේ මම අර කිව්වාගේ මාලිකාවට ගිහිල්ලා එනකොට සෙරප්පු දෙකක්. ඔන්න සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ ශිල්පද. ඉතින් ඒක ඒ ජාතික මට්ටමේ තිබුණාට අපිට මේක රකින්න බැරිද? එහෙමනම් වෙන්නේ මොකද්ද අපි සීලබත පරාමාස පැත්තක තියලා මේ නිවනට තුඩු දෙන එහෙම නැත්නම් රාගය අඩු කරන, ద్వේෂය අඩු කරන, මෝහය අඩු කරන සුළු සීලයක් සමාදන් වෙනවයි කියලා කියන්නේ නැති කරන නෙවෙයි. සිල්ලක්කට රාගේ දුරු වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. සිල්ලක්කට ද්වේෂය දුරු වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. මෝහය දුරු වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ මොකද දන්නවා මං ඊයට වැඩිය ශිෂ්ටාචාරයි. සීතලයි කියලා. සදාචාරයි කියලා. සාම්සෝකේ සම්ප්‍රදායමේ සංස්කෘතික ගතයි කියලා. ඉතින් ඒකට කියනවා සීලය අදි සීලයක් පාටපත් කිරීම. තමන් පන්සිල් නම් රකින්නේ පන්සිල් පිළිබඳ හොඳට වටපිට වගාව තේරුම් අරගෙන ඒක හොඳට රකින්න. එහෙම නැත්නම් පුළුවන්කම තියෙනවා නම් පන්සිල් ලකින්න මට ඇයි බැරි අට සිල් ලකින්න. හැම වෙලාවෙම බලනවා උසස් සීලයකට තියෙන ඉඩ පහසුව තියේදී මිනිස්සෙක් වශයෙන් ඇයි මම මෙතන ඉන්නේ. අට සිල් ගියේ කරන නව සිල් දස සිල් සාමනීර සීල දහසක් සංවර සීල කියන්නේ උජ්ජූච සූජූච කියලා බුදුරජාණන් වහන්සේ කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරනවා. වංක චපල ජීවිතයක් ගත කරන මිනිසයා හොරකම් කරමින් සතුම් මරමින් කේලාම් කියමින් වංකයි චපලයි ඡණ්ඩයි පරුසයි. ඉතින් සීලයකට පෑයම උජුයි. ඍජු පෙතකට පැමිණීම. අමත ඍජු පෙතකට පැමිණිලි කරනට සූජූච වෙන්න පුළුවන් වඩා ඍජු වෙන්න පුළුවන්. ඒ අතින් බලනකොට සර්පයතින් වෙන අඩුපාඩු මෙත් එක්කයි කියලා නෑ. අපි කවදාකවත් ඊගාවට යන තින මට්ටම කල්පනා කරන්නේ නැතුව මේ අනුන්ට වැඩිය මම උසස් කල්පනා කරනවා නමුත් අපි හැමදාම සීලය ගැන කල්පනා කරමින් සිල්පද ගැන කල්පනා කරමින් මීට වඩා උත්කෘෂ්ඨ විදියට මට හොඳින් මට කරන්න බැරිද කාටවත් අඟ උස්සන්නේ නැතුව අඳුර පාන්න නැතුව කියා පාන්න නැතුව කිව්වොත් ඒ නිහතමානීත්වයේ තන්නේ කරන්නේ ප්‍රඥාවයි ප්‍රඥාව නැති කෙනා ශිල්පදේ නිසා අසප්පු ශිල්පද නිසාත් අසප්පුරුෂ කියන නම ලබනවා. ඒක නිසා මතක තියාගන්න මම භාගයක් මතක් කරා එදත් ඒ ශිල්පද රකින්න සති සම්පජඤ්ඤේ නැත්තම් කෙරෙන්නේ සති සම්පජඤ්ඤය නැතුව ශිල්පද රකින්නත් බෑ ශිල්පද නැතුව සති සම්පජඤ්ඤේ රකින්නත් බෑ නිසා සදාචාරවාදියා කියනවා නෑ නෑ භාවනා කරන්න ඉස්සෙල්ලා සිල් ඔක්කොම අංග සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව කොහොමද ඊටු දේවල් කරන්නේ? ඒ නිසා සිල්පද අංග සම්පූර්ණ මට කියලා දෙන්න විදියක් නෑ භාවනා නැත්නම් භාවනා කරන්න ගැලපෙන්නේ නෑ කියලා. ඔත් එහෙම එකක් බුදුරජාණන්සේ නිකමට හරි අඟුලිමාලට කිව්වනම් ඒ කඩු උසගෙන ඉන්න මනුස්සයාට ආයි වාඩි වෙන්න උපාසක මහත්තයා නමස්කාරය කියන්නේ මම පන්සිල් දීලා දපණය කරන්නම් කියලා බුදුහාමුදුරගේ බෙල්ලත් නැති වෙනවා. පටාචාරාවට කිව්වනම් එහෙම බාපණයක් දාගෙන ඉන්න ගිහිල්ලා සුදු ඇඳගෙන ඉන්න සිල් දීලා ඉවරලා මම කමටහන් දෙන්නම් සති සම්පජඤ්ඤය ගැන මොකුත් නැහැ එළුවැලි අම්මන්ඩිර කිව්වේ නංගි සිහිය පිටවගෙන කියලා. සිහිය පිටව ගත්තට පස්සේ තමයි අම්මන්ඩිර තේරෙන්නේ මම ඉන්නේ ඇඳුන් නැතුව කියලා. එතකොට ළඟ ඉන්න මිනිස්සෙක් රෙදි කෑල්ලක් දුන්නේ බාපණයක් නෙවෙයි විලි වහගන්න. ඒ වගේ තැන්වලදී බුදුරජාණන් වහන්සේ සම්තති ඇමතිවරයා හොඳටම දවස් හතක් බීලා රජ ඇඳුම් ඇඳගෙන. බුදුරජාණන්සේ පින්නපාත යනවා මේ මිනිසයා උයන් කෙලියට යනවා ලස්සන කාන්තාව අරගෙන හොඳ සැරබීම තියාගෙන මස් මාළු අරගෙන. පිටිපස්ස හැරලා ආනන්ද හැමදාන කියනවා මේ මිනිසයා අද රහත් වෙනවා අදම පිරුණම් පානවා කියලා. ඉතින් වටේ පිටේ ඉන්න මිනිස්සු නිකටල්ලේ තියාන මේ බුදුහාමුදුරංග කට කහනවට කතා කරනවාද මේ රජ ඇඳුම් ඇඳගෙන ඇතා පිටේ යද්දි උයන් කෙලියට යද්දි මේ මිනිසයා අද නිවන් දකින්නයි කියනවා රහත් වෙනවයි කියනවා අද පිරුණම් පානවා කියනවා. ඊකොහමරි සිද්ධිය හමාර වෙනකොට ඒ මනසේ වහාම ඇති වෙච්ච ශෝකේ නිසා එළ බුදුජන් වහන්සේ ළඟට ආවට පස්සේ බුදුජන් වහන්සේ කියනවා අතීතයත් අමතක කරපන් අනාගතයත් අමතක කරපන් වර්තමානයේ විතරක් කල්පනා කරුණා උඹට ඔය ආපු දුක හිතින්න තැනක් නැහැ කියනට අනේ මනස රජ ඇඳුම් ඇඳගෙන ඉඳදී රජ වෙනවා අලංකතෝ චේපි සමංචරේති කියලා විදිහට කොච්චර අලංකාර වෙලා හිටියත් හිත සම තත්ත්වයටපත් කරා. ඉතින් එතන සිල් දීලා කරපු කතාවක් පේන්න නැහැ. ඒකෙන් කියන්නේ මේ සීලය අනවශ්‍යයි කියලා. නමුත් සති සම්පජාඤ්ඤේ ආවට පස්සේ මේ සීලය සති සම්පජාඤ්ඤේ කලවම ඒක අපි මෙතෙක් ජීවිතේ අත්දකමු නැති එකක්. අපි ළඟ තියෙන පුදුම ගුණයක්, අපි ළඟ තියෙන පුදුම පිනක් ඇතුළත තියෙන මේ දෙක කවදා සම්වර වෙලා නැහැ. ගිහියන් වශයෙන් ඉන්නකොට හුඟක් වෙලාවට හිතන්නේ අපි පස්පව් කරනවා අපි අතින් සතුන් මැරෙනවා අපි කාමීත්‍යාචාරය නැත්නම් කාමයේ හැසිරෙනවා ඒ නිසා අපිට කවදාකවත් මේ ජීවිතේ නිවන් ලබන්න බෑ කියලා කියන සාපෙම ඇති ඉදිරියට නොයන. නමුත් මේ සාතනෙ එහෙම කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ Tamanට පුළුවන්කමක් තියෙනවා හැකි සංඥාව තියෙනවා සීලය අධි සීලය කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් නැත්නම් සති සම්පජඤ්ඤේ හරියට වරණගා ගත්තොත් ඉන්න තැනින් පටන්ගෙන යන්න පුළුවන්. සති සම්පජඤ්ඤයෙන් වරණගුන් නැත්නම් සීලේ සීලබ්බත පරාමාස වෙන්න ඉඩ තියෙනවා. සති සම්පජාඤ්ඤයෙන් වරණගුණට පස්සේ තමන් සීලේ එන්නේ එන්නේ ප්‍රයෝජනේ සලකලා පමනක් ඒව නැත්තම් ඇයි මම මේ සීල් ලකින්නේ ඒක මොකද්ද ලැබෙන ප්‍රයෝජනේ කියලා සීයෙන් කල්පනා කරලා බලනකොට තමන්ගේම අතීතයත් එක්ක කල්පනා කළා මම කොච්චර සදාචාර වෙලා තියෙනවද කියලා ඒ තමන්ට ලැබෙන අත්දැකීම මහා කරුණාවක් විදිහට තමන්ට උදව් වෙනවා. එහෙම සීලෙක ඉන්න කෙනාට තේරෙනවා මේ ඊ타ත්ම අමාරු කෘත්‍යයක් මම මේ කරන්නේ සම්පූර්ණ දුස්සීල ලෝකෙක ඉඳගෙන වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව උල්ලංඝනය වෙන්න දෙන්නේ නැතුව සමාජ තත්ත්ව මම මේ අද කරගෙන යන වැඩේ සක්‍ර දෙවේන්ද්‍රයා පවා මිනිඔටුන නවනවා වදිනවලු ගිහියෝ පන්සිල් රකින්නයි කිය. කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ දේ කරපු මනුස්සයා ඒකට සතුටු වුණා නම් ඒ සතුටු වෙනවා කියලා කියන ආඩම්බර වෙලා අනුපහත් කරලා උසස් කරන තමන් උසස් කරන එක නෙවෙයි. අනේ මගේ පෙරපිනකට ගුරු ගුරුන්ට පින් සිද්ධ වෙන්න අම්මට අප්පට පින් සිද්ධ වෙන්න අද මට මේ පුළුවන් වුණා කියලා සිල් රකින්නම් පැත්තට හැරිලා සිල් නොරකින්නන්ගෙන් ඈත් වෙන මට්ටමට කියලා නෙවෙයි ගිය ගමන් තේරෙයි වැඩි කාලයක් සිල් රකපු කෙනෙක් ළඟ තියෙන රහසක් තියෙනවා නැත්නම් සීලේ වැඩි කාලෙ හිටින්නේ නැහැ වැඩි කාලයක් සිල් රකින්න නම් ඒ සිල් දකින්න කෙනා කාය වචන දෙක හික්මව ගත්ත කෙනා අනිවාර්යයෙන්ම හිත හික්මව ගැනීමේ කටයුත්තෙන් මේක ආඩ්‍ය කරගන්න ඕනේ නැත්නම් මේ කාය වචන දෙක කිව්වා නාහන තැනකටපත් වෙනවා මේ කාය වචන දෙක Tamanට නොතරම් තැනකට යනවා යම් කිසි කෙනෙක් සීලයක් වැඩිපාලයක් කරගෙන ගියා නම් අවංකව එහෙම නැත්නම් සීලබ්බත පරාමාසෝට නොවැටි ඒ මාසකේ රහස තියෙන්නේ සීලේ නෙවෙයි සීලයට උඩින් කරන සමාධි භාවනාව නිසා සීලයට ඉබේම අනුග්‍රහ සිද්ධ වෙනවා. ඒ නිසා මේ මනුස්සයා සීලය අධි සීලය කරගැනීමට කටයුතු කරනකොට ඒට අනිවාර්යයෙන්ම චිත්ත භාවනා කරන්නන් අතරට තල්ලු කරන ගතියක් තියෙනවා. ඒකට කියනවා ඕපනයික ගතිය කියලා සාසනය. අපි ධර්ම ගුණ ගැන කතා කරනකොට සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහිපතිකෝ ඕපනයිකෝ කියලා තියෙන උපනයනය කරන ගතියක් තියෙනවා. සිල්ලුතුන් අතර සීලය ආඩම්බර කරගෙන ආඩම්බර කරනවා කියලා කියන්නේ ඒක සමාදන් වෙලා ගත කරන කෙනා විමසුන් නොනෙන් බැලුවොත් සීලයේ සීලේ විසින් අරසා වෙන්න බෑ මොකද හිත නොසන්ඩාලන ඒ නිසා සීලෙන් අරසා කරන කය වචන දෙක පදම් වෙන්න නම් පන්නරේ ලබන්න නම් හිත හදන වැඩේට යන්න ඕන අන්නේ හිත හදන වැඩේට කියනවා සමාධි ශික්ෂා නැත්නම් චිත්ත භාවනා එහෙම නැත්නම් සමාධි ශාසනය සමාධි සංවරය කියලා ඉතින් එතෙන්ට යනකොට දැන් මොන සිල්වතා භාවනාකාරයක් බවට නැත්නම් භාවනාවට නැගීමක් සිද්ධ වෙනවා. සීලය ආචාර ධර්මයක්. සීලේ සදාචාරය හා සම්බන්ධ මනුෂ්‍යත් එක්ක ජීවත් වෙනකොට අනුන්ට කරදර නොකර පරිසරයට කරදර නොකර ජීවත් වීම. භාවනා කියනකොට තමන්ගේ හිත පැත්තට ඇතුළට නැමීම. එතකොට මේ සීල පදනමක ඉඳගෙන සමාධි අභ්‍යාසයට ගියාට පස්සේ එයා ආයෙත් නැවත උපන් පොඩි දඩියක් වඩටපත් වෙනවා. මොකද සමාධිය දන්නේ නැහැනේ. එතකොට ආයසරයක් සිල්ලතුන් අතර සිල් සීලයක පිළිහිටලා සමාධිය පිළිබඳව උපදේශ ලැබුවට පස්සේ ඒ කියලා දෙන කෙනා කියනවා සීලයක් රකින්න කෙනාට සීලයට සාපේක්ෂව ওই හතර ආකාර බයකින්තරව අභීතව ඉන්න පුළුවන් රාජ සභාවකට සංඝ සභාවකට පඬිත සභාවකට දේව සභාවකට උගතුන්ගේ සභාවකට බය නැතුව ඉදිරියට යන්න පුළුවන් මොකද Taman කාටවත් හානි කරන්නේ මේ උලාර කුලේ නිසා හෝ මහා භෝග කුලේ නිසා හෝ කුලවන්තකම නිසා නෙවෙයි විශාරදකමක් එන්න පටන් අර ගන්නවා යාට පිරිසක් ඉදිරිපිට සීලේ නිසා. ඒක බය නැතිකම නිසා එන දෙයක්. එහෙම නැත්තම් උසාවියකට ගියාට පස්සේ උගුරකට වේලෙනවා නඩුකාරයා උසාවියේ බෙන්ච් එකට නගිනකොට. ලොක්කෙක් ගවට යනකොට කකුල් දෙක ගැහෙන්න පටන් අර ගන්නවා. සම්මුඛ සාකච්ඡාට ගියාට පස්සේ කරුණු කාරණා මතක නැති වෙලා යනවා. නමුත් සීලවන්තයාට එහෙම ප්‍රශ්නයක් එන්න ඕන ගමන් නැහැ. ඊට පස්සේ සීලේ නිසා මේ ආනිසංස ලැබුණාට සමාධිය නිසා ලැබෙන ආනිසංස මේට වැඩිය වෙනස්. සීලය කොච්චර උත්කෘෂ්ටව රැක්කත් සමාධිය ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒකට සමාධි ශික්ෂාව කියලා වෙනම ශික්ෂාවක් තියෙන. ඒකට සුදුසුකමක් ලැබෙනවා සීලවන්තයාට. ඒ වුණත් ඒක සඳහා යෝගාවචරක යෙදවීමක් ක්‍රමසා විදිසවීමක් ප්‍රතිපදාව ඉදිරියට තල්ලු කිරීමක් ඒ යෝගාවචරය විහිං කළ යුතුයි. සිල්ලන්ත හිටියර සිල්ලන්තකම ඉබේම මේ කටයුත්ත කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ මට්ටම හරියට ශල්‍යගාරයකට ලෙඩාගෙන ආවට පස්සේ ශල්‍යගාරය සම්පූර්ණ සුද්ධ කරලා ඔක්කොම තහති කරාට පස්සේ දැන් ලෙඩා සීනති කරන්න ඕනේ. සීනති වීම ශල්‍යගාරට ගෙනිච්චට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඒක ඔපරේෂන් කරන දොස්තරගේ වැඩකුත් නෙමෙයි. ඇනස්තීසියා කරන්න වෙනම ડોක්ටර් කෙනෙක් ඉන්නවා. එයා අහනවා ඔපරේෂන් කරන එක නාගෙන් මේ ෆස්ට් ග්‍රේඩ් ද සෙකන්ඩ් ග්‍රේඩ් ද තර්ඩ් ග්‍රේඩ් ද මොන විදිය ජෙනරල් ඇනස්තීසියාද ලෝකල් ඇනස්තීසියාද කියලා එයා තමයි ඔපරේෂන් එකේ හැටියට බේත දෙන්නේ ලෙඩාසී නැති කරන්න ඒක ආයෙ කළා ඒ කාලේ පුරාම තියටර් එකේ ඉන්නවා. එයා ලෙඩාට අත තියන්නේ ඔපරේෂන් එකට. ඊට පස්සේ තමයි ඔපරේෂන් දොස්තර මහත්තයා කපලා පළලා වැඩේ කරන්නේ. අන්න ඒ වගේ ලෙඩා පිරිසුදු කරාට තියටර් එකට ගත්තට සිහි නැතිවීම වෙන්නේ නැහැ. ඒ සිහි නැති කිරීමේ කටයුත්ත වගේ තමයි සමාධි ශික්ෂාව. එතකොට අපි සීල ශික්ෂාව ගැන කතා කරනකොට සතුම් මැරීම, සොරකම් කිරීම, කාමීත්‍යාචාරය කියන ඒ කායික ක්‍රියා තුන, දුෂ්කර දුෂ්චරිත තුන බොරුව කියලා මේ සත්‍යන පරිසවචන කියන වචී දුෂ්චරිතයත් මත්පැන් පානියත් කියන පහ අපි ගමු පන්සිල් පැත්තේ අටසිල් වෙනකොට ඒ විදිහට වර්ණ ගා ගන්නේ එතකොට ඒයින් දුරු වීම මම විරමණ කියලා කියන මේකට විරති කියලාත් පාවිච්චි කරනවා. විරති සීල විරමණ සීල. එතෙන්දි කියන්නේ සතුන් නොමරා සිටීමක් මිසක කරන දෙයක් නැහැ. හොරකම් නොකර සිටීම මිසක කරන දෙයක් නැහැ. කාමීත්‍යචාරය නොකර සිටීම නිසා අකිරියෙන් තමයි ක්‍රියාව සිද්ධ වෙන්නේ මෙතන. දැන් මේ නොකල යුතු නොප්‍රාන්කම් නොකර සිටීමෙන් පිරිසිදුවක් ඇති වෙනවා. සමාධියේදී ඊට පස්සේ සාපේක්ෂව මේ කියපු කතාවට සාපේක්ෂව බැලුවොත් නීවරණ ධර්ම පිටද පිටු දැකීම තමයි සමාධියෙන් කෙරෙන්නේ. නීවරණ ධර්ම කියලා කියන එක බෞද්ධයන් අතර සාමාන්‍ය ප්‍රසිද්ධියක් තියෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා. කාමච්ඡන්දේ කියලා කියන්නේ අපි ගිහි ගිය අතරලා ආවට නෑද අපිටසක් අතහැරලා මෙතෙන්ට ආවට භෝග සම්පත්තියක් අතහැරලා ආවට වාඩි වුණාට පස්සේ ඒ ඥාතීන් පිළිබඳව ඒ භෝග පිළිබඳව අතීත අනාගත වශයෙන් ගොඩාක් හිතට දෝරේ ගලනවා. මෙතන කඳ තිබුණට හිත තියෙන්නේ gedara. මෙතන Taman හිටියට කල්පනා කරන්න වෙන කෙනෙක් ගැන. මේ සියලුම හිත වෙන්නේ කාමච්ඡන්දේ හරහා මට කියන කාම සංඥා කියන වචනේත් පාවිච්චි කරනවා. අපි ගිහිගේ හැරියයි අතහැරියයි කියලා එක බොහොම අමාරු වෙන දෙයක්. මේ කාම ගුණ අතහැරියාට කාම කාමච්ඡන්දේ යන්නේ නැහැ. මේකට කියනවා ක්ලේශකාම වස්තුකාම කියලා දෙකක් අපිට උගන්වනවා. වස්තුකාම කියන්නේ කාමයේ දනවන වස්තු. අපි වතහරිනවා. අදාළ සිල්ලුතුන් පිටක් නැද සිල් අරගෙන මෙතන හිටියට ක්ලේශකාමය කෙලෝරක් නැතුව වද දෙනවා. අපිට නොතරම් දේවල් හිතට එනවා සුදු ඇඳගෙන බොමඩුවක හිටියා. සක්මන් කර කර හිටියා. ඒ කෙලේශකාම නැතිකරන්න ගිහි ගියත් ඇරීමෙන් වෙන්නේ නැහැ. ඒ සඳහා මේ කාම ඡන්දය නැත්නම් කියන පළවෙනි නීවරණ ධර්මයට ප්‍රතිපක්ෂ ධර්මය තමයි නික්මීම කියලා කියන්නේ. නෙක්ඛම්ම සංකල්පය කියලා කියනවා. ඒක නිසා අපි ගිහි ගියෙන් නික්මීම උසිද්ධ වුණා. එතකොට අපිට ටික කාලයකට භෞතික වශයෙන් ඈත් කරන්න පුළුවන්. නමුත් මේ අදහස් ඇවිල්ලා පහර දෙන්න පටන් ගන්නවා. ඒක කියන්නේ පරණ තිබුණු තුවාලයක් බෙහෙත් දාන්න කියලා වනමුකේ පෑදුවාට පස්සේ තිබුණටත් එදිය රිදෙන්න පටන් ගන්නවා. ඒ නිසා ගිහි ගැතල්ලා මේට ආවට පස්සේ ගොඩක් ප්‍රශ්න මතුවෙනවා. ඒ මතුවෙන ප්‍රශ්නවලදී Taman තේරුම් ගන්න මේ කාමච්ඡන්දේ තියෙන ඇලීම බැඳීම නිසායි නික්මීමයි මේකට අදහස. ඒක නිසා පළවෙනියෙන්ම කරන්නේ කාය විවේකයේ දැන් චිත්ත විවේකයේ පිනිස හිතට එන මේ වල්බූත අදහස් අතීත අනාගත අදහස් අනුන් ගැන අදහස් අන්තයන් පිළිබඳ අදහස් නැති කිරීමට අපි රූප ධර්මයක සරණ පතනවා. රූප ධර්මයක් අඩේට ගන්නවා. රූප ධර්මයකට වාංගු වෙනවා. ඒ රූප ධර්මයේ ආස්වාද ප්‍රසවාස කියන වායෝ පොට්ටබ්බ ධාතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම කියන වායෝ පොට්ටබ්බ ධාතු වෙන්න පුළුවන්. නැත්නම් සක්මන් කරනකොට පය පොළවේ තියෙනකොට දැනෙන ඒක ඒක ධාතු ලක්ෂණ වෙන්න පුළුවන්. නැත්නම් පිඟානක් කොප්පක් හොදනකොට අතට දැනෙන සීතල උණුසුම අතුල් පතුල් වලට දැනෙන දේවල් මොන දේ හතරමහා භූත සම්බන්ධ කොටස් රූප ධර්ම කියනවා. අන්නේ රූප ධර්මයක හිත නැවත නැවත උල උලා තබා ගැනීම නිසා අතීතනාගත වලට හිත යන ගතිය අඩු කරන්න පුළුවන්. අනුන් ගැන හිතන එක අඩු කරන්න පුළුවන්. අන්තැන් ගැන හිතන එක අඩු කරන්න පුළුවන්. මේ නිසා අපි කාම සංඥාව දුරු කිරීම සඳහා එහෙම නැත්නම් අපි කියනවා කාම ඡන්දය දුරු කිරීම සඳහා රූපයක සරණ පතනවා. ඒ රූපෙට අපි අරමුණ කියලා කියනවා. කර්මස්ථානය කියලා කියනවා. නිමිත්ත කියලා කියනවා. සංඥාව කියලා කියනවා. ඉතින් අපි කරන්නේ ආස්වාසය එනකොටම ආස්වාසය ආස්වාසය ආස්වාසය කියලා ආස්වාස සංඥාව ආස්වාස පිළිබඳ අත්දැකීම දෙක එකට තියාගෙන ඉන්න තාක්කල් දැන හෝ නොදැන කාමයේ හෝ කාමච්ඡන්දේ නැහැ හිතේ. දෙක එකට හිටින්න බෑ. ඒ නිසා අපි කාමයෙන් දුර වීම සඳහා කාමච්ඡන්දෙන් දුර වීම සඳහා ආස්වාද ප්‍රසවාසයේතර ප්‍රියමනාප එකක් නෙවෙයි. ලාභ සත්කාර ධම්මාන දෙන දෙකක් නෙවෙයි. නමුත් මේ රූප ධර්මයේ හිත නැවත නැවත යොද යොදා තබා ගැනීම වෙලාවක අපි හිතුවොත් එක චිත්තක්ෂණයක ආස්වාද ප්‍රසවාස නැතු හෝ කාම පිම්බීම හැකිරීම නැතත් මම දැන් මෙතන ඉන්නවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන චිත්තක්ෂණය ගත්තොත් මූල ධර්ම වශයෙන් ගත්තොත් මම දැන් මෙතන ඉන්න චිත්තක්ෂණයේ කිසිම කාමච්ඡන්දයක් නැහැ. ඒක විස්තර කරන්න, ඒකෙන් තෙදක් කරන් දෙන්න, ඒකෙන් ආඩම්බරයක් කරන් දෙන්න, ඒකෙන් සන්තෝෂයක් කරන් දෙන්න අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා එක චිත්තක්ෂණයකට නිවන් ලැබුවයි කියලා. ඒකට කියනවා මේ තදංග නිබ්බුති කියලා. ඒ චිත්තක්ෂණේ නිවනක් ලැබුවා. ඒ චිත්තක්ෂණේ කාමච්ඡන්දේ නැහැ. ඒකට කියනවා සංසාරයක් පුරා හැම චිත්තක්ෂණෙම කාමයේ ඇලි ගලී වාසය කරපු ඒ පුද්ගලයාගේ ඒ මෝහ පටල එක චිත්තක්ෂණයක සති මාත්‍රෙන් සියල්ල කපලා දාන්න පුළුවන්. ඒ තරම් තෙදක්, ඒ තරම් බලයක්, ඒ තරම් ශක්තියක් ඒ සති මාත්‍රාවේ තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඉස්ලාම එක චිත්තක්ෂණයක සතිය පිහිටවගත්ත යෝගාවචරයට මේ චිත්තක්ෂණයේ අත්දැකීම මෙහෙමයි අත්විඳීම මෙහෙමයි මට වැටහෙන ක්‍රමය මෙහෙමයි මේ වැටහෙන ක්‍රමේ නිසා මේජම නොවන චිත්තක්ෂණයක මෙහෙම සතිමත් නොවන චිත්තක්ෂණ තියෙන කාමච්ඡන්දේ මේ නැතය කියලා ඒ චිත්තක්ෂණයම තේරෙන්නේ නැහැ. හිත වැඩ කරන්නේ අන්න එහෙම චෛසික ක්‍රමයකට. ඒක නිසා එයාට තේරෙන්න මම දැන් ඉන්නේ සතියේ මම දැන් ඉන්නේ වර්තමානයේ මම දැන් ඉන්නේ ආශ්‍රව ප්‍රසවාසය නැත්නම් මම දැන් මෙතන වාඩි වෙලා කියන එක දැනගෙන ඒ தত্ত্বයේම හිත චිත්තක්ෂණ රාශියක් චිත්ත වීතියක් හිතවිලි પરම්පරාවක් පැවතුවොත් විතරක් හැටල බලලා බලන්න පුළුවන් අනේ ඒ પરම්පරාව තුල මගේ හිත අතීත නාගතේ ගියෙත් නෑ වෙන තැනකට ගියෙත් නෑ වෙන කෙනෙකුට ගියෙත් නෑ මෙන්න මෙවැනි චිත්තක්ෂණයක රාගය නෑ ආශාව නැහැ. ඒ වෙන්නුවට තියෙන ලකුණ තමයි මේක නීරස වෙනවා. රස වෙනවයි කියලා කියනවනම් රාග වෙනවයි කියලා කියනවනම් ලෝභ වෙනවයි කියලා කියනවනම් බැඳීමක් ඇති වෙනවනම් අපි දන්නවා කාමච්ඡන්දේ හේව නැල්ල තියෙනවා. දැන් මේ ආස්වාද ප්‍රසආතයට ගිය ගමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට ගිය ගමන් බොහෝ වෙලා මේ චිත්තක්ෂණේ පවත්වන තියෙන ඉතින් හරි ඉන්නවා තමයි ඉතින් මොකද්ද මේකෙන් හම්බෙන බඩ කඩුත්තුව මොකක්වත් හම්බෙන්නේ නැහැ නේ නිකන් ඉඳගෙන හිටියයි කියලා එහෙම නැත්තම් කියනවා හුස්ම බලලා නිකන් හුලන්නේ ඕකේ මොකද්ද නිවන් තියෙන්නේ. ඔහොම නිවන් යන්න ඕනේ. එහෙමනම් මේ ඔක්කොමලා හුස්ම ගන්නවා නිවන් දකින්න බෑ. ඒ නිසා කවදාකවත් පුතඥයෙකුට විශේෂයෙන්ම අසත්පුරුෂයෙකුට මේක චිත්තක්ෂණයකට මේ මම දැන් මෙතන කියලා ගන්න එක තදංග නිබ්බුතියක් බවත් සංසාරයක් පුරාගෙන ආපු මෝහ පටල කපන්න පුළුවන් තෙදක් බවත් තේරුම් ගත්ත දවසට rahat වෙනවා. හැබැයි ඒ චිර ඒකන් අපි සද්ධාවේ මේක කරනවා. බුදුන් කියපු නිසා, ධර්මයේ තියෙන නිසා, සංඝයා කරන නිසා, සීලක ඉන්න නිසා කරනවා. ඒක නිකන් කරන්නම් වාලේ කරනවා වගේ වැඩක්. උදාහරණයක් කියනවා අපි පුංචි කාලේ සෙල්ලම්ගේ වල් හදනවා. අයියලාගේ අප්පච්චිලාගේ ඇඳුම් ඇඳ ගන්නවා. අම්මලාගේ ඇඳුම් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඔයා අම්මා වෙන්න, මම තාත්තා වෙන්න, මෙයා මල්ලි වෙන්න, මෙයා අක්කා වෙන්න කියලා ගයක් හදාගෙන අපි සෙල්ලම් කරනවා. හැබැයි ඉතින් අන්තිමට පහු වෙනකොට අපිට ඇත්තට මේ ඇඳුම් ඇඳගෙන ඒ සෙල්ලම ඇත්තටම කරන්න වෙනවා. ඊ අරකට පෙරහුරුවක් තමයි. Tamanට වැඩි ටික සපත්තු ලොකු වුණාට අයියාගේ සපත්තු දාගෙන අයියා වෙන්න හදනවා. බා අයියා උනාට පස්සේ වැඩි කචල් ඔය දෙල්ලන්ගේ වල හදනවා වගේ නෙවෙයි ඇත්තටම බබාලා හම්බ වෙනකොට ටිකක් අමාරුයි. ටිකක් කේන්ද්‍රී ගන්න වෙනවා. අර වෙලාවට බබාලා නිකන්නේ හම්බෙන්නේ. ඒ සෙල්ලම තමයි ආධුනිකයා යෝගාවචරයා සෙල්ලංගයක් හදන පොඩි දරුවෝ වගේ ඒ ඒ ඒ රංගපෑමක් කරනවා. ඉතින් මේකට භාවනා නොකරන අය කියනවා මේගොල්ලෝ රංගපානවානේ. මේගොල්ලෝ මේ ස්වභාවික ජීවිතෙන් පැනලානේ. ඕක කරන්න බැරිද මේ ඇත්තගේක ඉඳගෙන. බෑ අපිට ඒකට සෙල්ලංගයක් ඕනේ. අලකොලොලින් එක හදන්න ඕනේ. කූරු කෑලි ගහලා ගහන්න ඕනේ. ඒ සෙල්ලමේ තියෙන්නේ එතන තමයි. එන්නේ ඒ සෙල්ලංගෙට තමයි භාවනා මධ්‍යස්ථානය කියලා කියන්නේ. භාවනා මධ්‍යස්ථාන කියන්නේ අපිට මේ සෙල්ලම් කරන තැනක් අපි හදාන තියෙන්නේ. වැඩි සීරියස් ගන්න එපා ඔය වැඩේ. නිකන් ජොලියට වගේ කරන්න ඕන. ඉඳගෙන හිටියා මුත්ත තිබ්බා වගේ. මට විනාඩි කීයක් කයෙන් ක්‍රියා කරන්නෙත් නැහැ. සතුම් මරන්න හොරකම් කරන මොකක්වත් නෙවෙයි. කයෙන් දුෂ්කර ක්‍රියා දුෂ්චරිත නෙවෙයි. ක්‍රියා කරන්නේ. වචනෙන් ක්‍රියා කරන්නෙත් නැහැ. බොරු කේලම් ඊශ්වර පරිසර කතා කරන්නෙත් නැහැ. ඒකල්ල හිතෙමුත් මොනම දෙයක් අපතන් නැතුව මේ වෙන දෙයට හිත යොදාගෙන ඉන්නකොට ඒක නිවන කියලා හිතාගත්තොත් ඒක තදංග නිබුතිය කියලා හිතාගත්තොත් එවැනි ඉන්න චිත්තක්ෂණයක රාගෙන කියලා තේරුම් ගන්න තරම් ශක්තියක් තියෙනවනම් බුදු රැස් විහිදෙනවා අවුරුදු 2600කට පස්සේ ශාසනයේ වැටහෙනවා 2600කට පස්සේ මට මේක හැකියක් කළ හැක්කක් බඩ හැකි සංඥාව එනවා 2600කට පස්සේ ඒක කවුරුත් දීප එකක් නෙවෙයි මෙන්න මේ චිත්තක්ෂණය මම කියන්නේ මේ කාටවත් අත්දකින්න බැරි එකක් කියලා නමුත් එකම අපිට තියෙන අභියෝගය තමයි මේ චිත්තක්ෂණය දිගින් දිගට පවත්තන්නේ මේ සඳහා තමයි භාවනා මධ්‍යතන හදන්නේ මේ නිසායි අපි ඒකට කවුරු හරි තම්බලා දෙන බතක් කොහමද අනේ කියලා සාදු කියලා බෙදන්නේ. ඒකටයි අපි අනික් අයට වැඩිය වෙනස් කරලා සලකන්නේ. මේ සේරම කරන්නේ මොකටද? මේ උපයා ගන්නාලද චිත්තක්ෂණයේ දිකට පාත්තන්න. අපි කද්දාක සංසාරේ කරපු මොන භෞතික විද්‍යාංග රසායන විද්‍යාංග ජීව විද්‍යාංග අර ශිල්පෙන්ගත් මේ ශිල්පෙන්ගත් මේකට කිසිම සම්බන්ධයක් නැහැ. මේ හැම ශිල්පෙන්ම කරන්නේ හිත පිටපන්නන එකයි පිස්සු ඇද්දලන එකයි පිස්සු ඇච්ච රිලෙවෙක් කරන එකයි. මේකෙදී කරන්නේ සියල්ල අමතක කරලා පිටිපන්දමක් පත්තු කරලා හුලං වදින්න තැනක තිබ්බහම උඩටපත් වෙන දැල්ල තියෙනවනේ වැනෙන්නේ නැතුව හෙල්ලෙන්නේ නැතුව ඒ වගේ හරස්සුලක් නැතුව එහෙම තියෙන්න බලන්න. ඒ වෙලාවේදී කාමච්ඡන්දේ නැහැ කියලා තේරෙන ටිකක් වෙලා යනවා. ඒ වගේම මම මේ ඉන්න වෙලාවේදී මෙතෙක් කල මුළු සංසාරේ පුරාවට කිරීම මම දැන් මෙතන කියන එකට වෛර කරන එකනේ. කොහොම හරි වෙන මොකක් හරි එකට හිතා දිනවනේ මේක හරි පාළුයි කම්මැලි එක්ක ටෙලිවිෂන් බලනවා එක්ක අල්ලපු ගෙදරත් එක්ක වැට උඩ කම්බිය උඩ කකුල තියාන පද්ද පද්ද කතා කර කර ඉන්නවා එනතම් පත්‍ර බලනවා එහෙම ට්‍රිප් යනවා මොනවා හරි කරුවානේ මේ දේ කරන්නේ නම් අපි කියන්නේ බොහොම විනෝදාන්ත කියලා මොනම විනෝදයක් නැහැ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය දැන් ඒකත් නැහැ දැන් වර්තමාන මොහොතේ ඉන්නේ. ඒ වගේම මෝහය නෑ මේ ආස්වාසයේද කියලා ප්‍රසවාසය පිළිබඳව සැක කරන්නේ නෑ. ප්‍රසවාස වෙලාවේදී ආස්වාදය කියලා සැක කරන්නේ නෑ. ආස්වාසලද ආස්වාසය දන්නවා ප්‍රසවාසලද ප්‍රසවාස දන්නවා. ඒක ඔප්නම් වන්ට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ආස්වාස වෙලාවේදී ආස්වාසයේ බව දන්නා වගේම ප්‍රසවාසයේ නොවන බවක් දන්නවා. ඒකට කියනවා මෝහය නෑ කියලා. තව ටිකක් වෙලා ගියාම යාට තේරෙනවා මං ආස්වාස වෙලාදී ආස්වාසය දන්න ප්‍රස්වාසය නොවන බව දන්න එක සද්දයකුත් නෙවෙයි වේදනාවකුත් නෙවෙයි හිතවිල්ලකුත් නෙවෙයි අස්පනා පිට තියෙන මේ ආස්වාසය. ආන්න ඒ චිත්තක්ෂණේ තීන මිද්දේ. ඊට නිවමත යන්න බෑ. මේක මේ ගිනි ගන්න වෙල්ඩි ලාම්පුවක් වගේ පත් වෙන වෙලාවක්. ආස්වාසි බව ආස්වාසි දන්න ප්‍රස්වාසය නොවන බවක් දන්න සද්ද වේදනා හිතවිලි නොවේ කියලා දන්නවා. ආනේ වෙලාදී යෝගාවචරයට ඒ දැනෙන දේ සමාදම් වෙනවයි කියන එක කල්ප ගාණක් යනවා. මේක මම්ම විශ්ින් කරගෙන මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ සජීවීව ක්‍රියාත්මක වෙනකොට කහ කැල්ල දෙකට කැඩුවා වගේ මේ විදියට ආස්වාද ප්‍රසවාස වෙන් කළ බලනකොට තීන මිද්‍යක් එන්නේ නැහැ. තීන මිද්‍යක් ඉන්නවනම් ආස්වාද ප්‍රසවාසයේ තියා මෙහෙම හිත පවත්තන්නත් බෑ. එහෙම ගොඩක් අපි දන්නවා සිත්තක්ෂණ. නමුත් මේ චිත්තක්ෂණේ හරියට. ඒ නිසා නිදි මතක් එන්නේත් නැහැ. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ අතීතය පිළිබඳ පශ්චාත්තාප සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තු. තිගැස්වීම. ඒ දෙකත් නෑ. මොකද මේ වර්තමානයේ හිත තියෙන්නේ. මේ සැකයක් තියෙනවා තාම මේ වර්තමානයේ හිත හිටපම කොහොමද දැනෙන්නේ? මේක ඇත්තටම ප්‍රගතියක්ද? මෙහෙම යනකොට මම සමාධියට සමාධියට යන්නේ ප්‍රඥාවටද යන්නේ? ඉෂ්ඨරහටද යන්නේ පාසටද යන්නේ කියලා සැක වගේක් තියෙන්න ඉඩ තියෙනවා. ඒකට කියනවා විචිකිච්ඡාව කියලා. මේ යෝගාවචරයට ඒ සැකය නැති වෙන්නේ එතන ඉඳගෙන නෑ මේක සැක කරන දෙයක් නෑ මේක ඒකාන්තයෙන්ම මම නොදන්න තැනක්. හිත හිතපු නැති තැනක් කෙලස් නැති තැනක් කියලා මේක සමාදන් වෙලා මෙන්න මේකටයි මේ සමාධිය කියලා කියන්නේ මේකටයි මේ චිත්ත භාවනා කියලා කියන්නේ මේකටයි මේ නීවරණ පන්නනොයි කියලා කියන්නේ මේකටයි මේ විතක්ක ਵਿਚාර පීසුක එකක්කත ආදී ධානාංග කියලා කියන එක හරියටම තේරුම් බේරුම් කරගන්නවා කියන එක සංසාරේ කවදාවත් අපි උත්සාහ කරලත් නැහැ උත්සාහ කරලා ඒක හරි ගියාට පස්සේ මේකමයි කියලා දැනගන්නවා කියන එකත් ලේසි නෑ. ඒක හරියට කියනවා නම් රජ රට පැත්තේ ගොවිතැන් කරන මිනිස්සු බැත ගෙට ගත්තට පස්සේ ඒක පාහින්නෙත් නැතුව කාටුවත් එක්කම විකුණනවා හදිසි සල්ලි නිසා ඊගාට කමතකාට ලොරිය එනවා. ඉතින් ඒ නිසා තෝගේ පිටින් මේගොල්ලෝ සල්ලි ටික අක්කේ දාන ගෙදර යනවා. නමුත් අර මේ කාටුවයි පිට කාටුවයි ඔක්කොමත් එක්ක තියෙන මේ බැතමනින මිනිස්සයා බොහොම සුළු ගාණක් දෙන්නේ කිලෝ එකට. මුදික සුද්ධ කරන්න එපා. ඒ මනුස්සයා ගෙදර ගිහිල්ලා උට කුඹුරුත් නැහැ. හරකුත් නැහැ මොකුත් නැහැ හොඳට වේලලා පවන් ගහලා හරියටම බැත කාටුව පිට කාටුව වෙන් කරලා හරියට බැත ටික විකරනවා අර ගත්ත ගාන වගේ තුන් ගුණයට. මොකද ඌ දන්නවා ග්‍රේඩ් කරන්න. ගොවියා දන්නේ නැහැ. ඊට පස්සේ ගොවියාගේ මොළු දෙට ගොවියා ගිහලා ආරුගෙන් ආයෙ සල්ලි ගන්නවා. හාල් ගන්නවා. හත්තට ගුණයක් දීලා. ඉතින් තමන් ළඟ තිබුණාට මේක තෝරන්න දන්නේ නැහැ. මිරිස් තොගේට විකුණනවා. අරුව විකුණනවා. හරියටම කැඩිච්ච නැති කොන් නැති පළවෙනි මිරිස් කිලෝ එක 16000 ගුණයකට විකුණනවා. පොඩ්ඩක් එහෙම කැඩිච්චේවා දෙවෙනි ග්‍රේඩ් එකට දානවා. තුන්වෙනි ග්‍රේඩ් එකට දානවා. කබර වැටිච්චා. ඊට පස්සේ උපේන ගාන ඒ කාන්තෙම ගොවියට වැඩිය වැඩි. ගොවිය දාඩිය දාගෙන හරක් ඇති කරගෙන වැට කඩලු ගහගෙන අස්සන්න කොට ගන්න මුතෝ තෝරන්න දන්නේ නැහැ. සාතරමැදී අපුදුමාකාර ගසකැවීමක් කරනවා. අන්න ඒ වගේ එකක් තියෙනවා අපි මේ ඉපෙව්වට වර්තමාන චිත්තක්ෂණය අඳුනන්නේ මේ වර්තමාන චිත්තක්ෂණේ රාග නැති බව දන්නේ නැහැ. ද්වේෂ නැති බව දන්නේ නැහැ. මෝහය නැති බව දන්නේ නැහැ. ඉතින් හිතාන ඉන්නවා දැන් මේ භාවනා කරනට අං එයි. අනේ අතගාලා බලනොත් නෑ. අං නෑ. දැන් කහ පාට පෙනේ කියලා භාවනා කරන කහ පාට එන්නෙත් නෑ. උඩින් යයි කියලා හිතාන බානුන අනේ ඉන්න දැනත් ගිලා බහිනා වගේ දැනේ. දැන් වතුරේ ඇවිදින්න පුළුවන් වෙයි කියලා හිතනවා. අනුන්ගේ හිත බලන්න පුළුවන් කියලා කියනවා. පිස්සු ඇද්දලලා තියෙන්නේ මේ යෝගාවචරයෙන්. වර්තමානයේ පිස්සු නැත්ැනකට පරින් කිව්වහම මේ හිතාන මතාන තියෙන සේරම පිස්සු ඔළුවේ දාගෙන මේ කමටහන් සුද්ධ කරනට අරයට කහපාට එනවා කිව්වා අනේ ස්වාමීන් මට ආවේ නැහැ අරයට පිටින් සද්දයක් වගේ ඇහෙනවා කිව්වා අනේ මට ආවේ නැහැ නේ භාවනා වැඩිලක් දන්නේ නැහැ නේ මේක සමතේද දන්නේ නැහැ ඉතින් අර ඔක්කොම කල්පනා කරනවා මේ භාවනා කරන්නේ චිත්ත භාවනාව සඳහායි. මේ භාවනා කරනකොට අරමුණ පිහිට කරගන්නේ නීවරණ නැති කිරීම සඳහායි. මේ නීවරණ නැති කරනවා කියලා කියන්නේ මගේ වෙලාවේදී රාගේ නෑ, ద్వේෂේ නෑ, මෝහේ නැති කරගණ්ඩයි. ඒක මටම තේරෙන්න මම කොච්චර නිහතමානී වෙන්න ඕනද නැත්නම් මං අසත්පුරුෂ වෙනවා. Taman ගැනම අව탁සේරු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් භාවනා කරන අනික් කට්ටිය ගැන අව탁සේරු කරන්නත් පුළුවන්. එතකොට මේ චිත්ත භාවනාව පටලවා ගත්තට පස්සේ පිස්සන් කොටුවට යන්න කෙට්ටිම පාර. භාවනා කරනකොට මානසික අසහන තිබුණොත් හීනමානය හෝ අදිමානය අනිවාර්යම කෙටි මාර්ගේ. නිසා භාවනා කරන තමන්ගේ අත්දැකීම දිහා මම හදාහත් ඉතින් බලන්න දන්නවනේ. එහෙම නැත්නම් ඒක බුරුම සෝන්ති කියන්නේ වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න පුළුවන් නම් ඕනම කර්මස්ථානචරයට උදව් කරන්න පුළුවන්. අපි කවදාකවත් වෙච්ච හැටියට කියන්නේ තමන් හොඳයි කියන දේවල් උසස් කරලා කතා කරනවා. වැරදුණයි කියන දේවල් එක්ක නොකිය නිකන් ඉන්නවා. ඉතින් ඒකට අහගෙන ඉන්නේ කරා දන්නවා මේ යෝගාවචරය තමන්ට හිතුණු දේවල් කියන්නේ දකින්න දේවල් නෙමෙයි. එමෙන්නම් බකින්න බලාපොරොත්තු වෙන දේවල් කියනවා දකින්න දේවල් ගැන අගේ කරන්නේ නැහැ. මේක නැති කරනවා කියන එකේදී ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියන පුද්ගලයෝ හතර දිනක් ලෝකේ ඉන්නවා. හොඳට භාවනා කරනවා ඇති දෙය කියන්න දන්නේ ඉතින් යා කරගෙන කරගෙන යනවා හැමදාම කමටහන් සුද්ධ කරනවා මොකද යාට දන්නේ කියන්න ඕනේ මෙමය කියන්නේ කියලා. තව කෙනෙක් ඉන්නවා කමටහන් සුද්ධ කරනකොට හොඳට වචන කියනකොට ගුරුවරයා හොඳයි කිව්වම භාවනා නොකර ඒ වචනේ ගානට ලියලා කියනවා. මෙහෙම වුණා මෙහෙම වුණා අර එහෙම වුණා. හැබැයි ඉතින් ගඳෙන්ම ගියගේ පචේ කියලා. මොකද මෙයා දන්නේ මේ අතනින් මෙතනින් වචන එකතු කරන කියන්න පටන් ගන්නවා. තව කෙනෙක් එයා භාවනා කරන්නේ නැහැ. භාවනා පිළිබඳව හොඳට කතා කරනවා. තව කෙනෙක් කියනවා භාවනා කරනවා දන්නේ. තව කෙනෙක් කියනවා හරියටම භාවනා කරනවා. එයා දන්නවා ආස්වාස වේලාදී මං ආස්වාස කියලා මෙනෙහි කරා. මට ඒ ආස්වාසේ ප්‍රසවාසයට සාපේක්ෂව සිසිල් ගතියක් වැටුණා. එතකොට ප්‍රසවාසය මත උනා මම එතකොට ප්‍රසවාසය කියලා මෙනෙහි කරා ඉස්සර පසර වෙවි හෝ නැතුව හෝ එතකොට ආස්වාසයේදී ප්‍රසවාසය මට මෙහෙම වැටුණා කියලා හරියටම කැන්දේ කල බීරුවා වගේ හරියට ඇති වෙච්ච හැටි කියනවා. තව සමහරක් ඉන්නවා භාවනා කරන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. ඒගොල්ලෝ තමයි ගොඩක් ඉන්නේ. මේ කර්මස්ථාන ආචාර්යවරිය උදව් කරන්න හදන්නේ භාවනා කරලා කියාගන්න බැරි එක්කනට භාෂාව සකස් කරලා දෙන්න විතරයි. හොඳට භාවනා කළා හොඳට කියන එක නාට කර්මස්ථානචරයේ හිටියත් එකයි නැතත් එකයි. භාවනා කරන්නේ තෝ පච කියන මනුස්සයා ගැන කිසි කෙනෙක් මොන්නම සැලකිල්ලක්වත් කරන්නේ නැහැ. ඒක සනീപ කරන්න බැරි භයානක ලෙඩක්. ඒක ලෙඩ බේතෙන් හදිච්ච ලෙඩක්. ඒ කියන්නේ ඊට්‍රොජෙනික්. උණ නැති බෙහෙත් බිව්වට පස්සේ හැම බෙහෙතකම තියෙන අතුරු ප්‍රතිඵලනේ සංකීර්ණතාව මතුවේ. ඒකට අටුවචාන් වංශ කියන බෙහෙසජ්ජ සමුට්ඨිත රෝගෝවිය අතකිච්චෝ බේසෙන් හටගත්ත ලෙඩක් වගේ ඒක සනീപ කරන්න බෑ. කිසි කෙනෙක් අහුම්කම් දෙන්නේවත් නැහැ. භාවනාත් කරන්නේ නැති බොරුත් කියන මේ උත්තර දෙන්නේ නැති මනුස්සය අපිට අදාළ නැහැ. ඒ නිසා අද තියෙන ලෝකයේ භාවනා ලෝකේ ප්‍රධානම ප්‍රශ්නේ භාවනා නොකරන එකවත් රවට්ටන්න ඕනකමක්වත් නෙවෙයි කවදාකවත් නම් අත්දකින්නේ ඒ හැටියට කියන්න අපිට කවදාවත් බෑ. අපි මේ බලාපොරොත්තු වෙන දේවල් වගේ කියනවා. එහෙම නැත්නම් එන දේවල් අපි තෝරනවා. මේක කියන්න ඕනේ මේක නොකියන්න ඕනේ මේක නම් හොඳයි මේකට නරකයි කියලා ඒක සාන්නෙම් පරම වැරදි. අපිට ඒ තරම්ම ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ කරන්න බෑ මොකද ඔළුව අවුල් වෙලා තියෙනවා. කාමච්ඡන්දෙන් අවුල් වෙලා, තණ්හාමාන දිට්ඨියෙන් අවුල් වෙලා, ద్వේෂයෙන්, නිදිමතින්, සැකයෙන්, අතීතනාගත ප්‍රශ්න වලින් ඉන්සය යම් කිසි කෙනෙකුට ඍජු කතා කරන්න පුළුවන් නම් එයා සත්පුරුෂයි. ඒක පිළිබඳව කතා කරන දෙයක් නෑ. ඇති වින්දේ ඇති හැටියට කියන්න පුළුවන් නම් බුදු කෙනෙකුට හෝ ඕනම කෙනෙකුට උදව් කරන්න පුළුවන්. ඒක හරියටම හොඳ පිරිසුදු කණ්ණාඩියක් ඉස්සරහට ගිය මිනිස්සෙකුට තමන්ගේ ප්‍රතිරූපේ දැක්කා වගේ. නිකමට හිතන්න කණ්ණාඩිය උත්තර කණ්ණාඩියක් නම් මොකද්ද අපි දකින්නේ? කණ්ණාඩිය අවතල කණ්ණාඩියක් නම් අපි මොකද්ද දකින්නේ? මේ ලෝකේ කවදාකවත් ඍජු කණ්ණාඩි නෑ. අපි ගැන අපි හිතන්නේ පුදුමාකාර අමුතු මනෝ විකාර ලෝකයකට. ඉතින් අපි කතා කරන්නේ රූපෙට ඒ අපි හිතාගත්ත ඒ මවාපෑමට හිතා. නමුත් අපි මේ භාවනා කරන්නේ මේ මායාව නැති කරන්නයි, ඇත්ත ඇති හැටි දකින්නයි, සරල වෙන්නයි, උදා මේ නිහතමානී වෙන්නයි. ඒ නිසා අපේ වචන ඒකාන්තයෙන්ම නොමගාරින. ජී වචන නැතුව මේ කටයුතු කරන්න බෑ. ඒ නිසා යම් කෙනෙක්ගේ නීවරණ ධර්ම ටික නැති වෙනවා කියන එක ලේසි නෑ නමුත් නැති වෙච්ච වෙලා නැති වුණා තියෙන වෙලාවෙ තිබුණා මේ මේ දේවල් වලින් මේක නැති වෙනවා මේ මේ දේවල් වලින් ඇති වෙනවා කියලා ඒක තේරුම් ගන්න ගොඩක් කල් යනවා ආන්නේ කටයුත්ත කරගෙන කරගෙන යනවනම් එයාට හොඳට තේරෙයි අපි මේ ගෙවල් දොරවල් වල හරියයි කියලා කියන්නේ කාමච්ඡන්දේ වැඩි වුණා කියන එක තමයි ඉදිරිතර ජීවිතේ හරියනවයි කියලා එකක් තියෙන සැප කියලා තියෙන සම්පatti කියලා තියෙන භව සම්පatti කියලා කියන්නේ කාමච්ඡන්දේ වැඩි වීම ඉතින් දැන් මේ මනුස්සයාට සිද්ධ වෙනවා මෙතෙක් කල් පොහොර දාපු මෙතෙක් කල් ආහාර දීපු මේ කාමච්ඡන්දය නොවැඩෙන පැත්තට කටයුතු කරන්න ගියාම සම්පූර්ණ Taman කතා කරන වචන ගැන අලුතෙන් හිතන්න වෙනවා. මම මේ කතා කරන වචන වලින් කාගරි නොමග යාමක් වෙනවද? මාව වැරදියට නියෝජනය වීමක් වෙනවද? නැත්තම් කතා කරන්න ඕනේද? ඒක නිසා සම්මාදිටි සම්මා සංකප්ප ඇති වුණාට පස්සේ සම්මා වාචා කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉහළම කෙළවරේ ශික්ෂාවක් තියෙනවා. මේ ඉදිරියදා අපි මේ කරන වැඩ ඔක්කොම කරන්න ඕනේද? එහෙම කරනකොට අපිට භාවනා ජීවිතයක් ගෙනියන්න පුළුවන්ද? සම්මා කම්මන්තය ගැන අපිට සලකා බලන්න වෙනවා. එහෙම නැත්නම් අපි පුදුමාකාර ජී කලබලකාරී ජීවිත ගත කරන තන්නේ කර කාමෙට. ලාභෙට සත්කාරයට සිලෝකෙට. ඒ වගේම අපි මේ ගත කරන ජීවන රටාව. එහෙම නැත්නම් අපි කියනවා ආජීවය. කොච්චර සූරා කෑමක් කරනවද අපි? කොච්චර සතුම් මැරීමක් කරනවද? කොච්චර පරිසර ගැන නොතකීමක් කරනවද? ඒ හැම එකටම ගෙවන්න එපායි. ඒක නිසා නිහතමානීව ප්‍රයෝජනෙ සලකලා ජීවන රටාව කරනවා නම් ඉතින් බුදුහාමුදුරුවෝ හිඟා කණේක විතර වටිනා ජීවන රටාවක් ඇත්තේම නැත. පින්ඳ පහතේ වැඩලා දානයක් වළඳනවා තරම් ලස්සන රසක් සුන්දරත්වයක් කොහෙවත් නැහැ. ඒක සාමාන්‍ය මිනිස්සු කියන්නේ හිඟනවයි කියලානේ. ඒක පිඩු සිඟනවා තමයි. පිඩු සිඟා වැඩිමක් තමයි. නමුත් බුදුහාමක මේක ආර්ය වංශය කියලා. අද කොච්චර දිනුනද කියනවනම් සිංගප්පූරුගේ රටකට ගිහිල්ලා පින්ඩපාත වැඩියොත් හිරේ දානවා. හිඟා යෑම තහනවා. ඇමරිකාවේ වගේ රටක පින්ඩපාතේ ගියොත් නීතිය කැඩීමක් හිඟන්නන්ට ඒ රට නීත්‍යානුකූල නැහැ. බෞද්ධ භික්ෂුවක් කෙලින්ම හිරේ දානවා. ඒ තරම් දියුණුයි ඒ රටවල්. අය ලංකාවේ නම් තියෙනවනේ නැති බැරි කමට හිඟන්න පුළන්න හාමුදුරු කෙනෙක් ආවම හාන්දුරුවෝ කියලා කොන්දුරුවෝ කියලා මන්දුරුවෝ කියලා හරි හාමුදුරන්ට සලකනවා. ඒ අපේ අර මෝඩකමට වෙන්න ඇති. නමුත් මේ ගති මොකද්ද ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අපිට කවදා හරි තේරෙන මේ හම්බ කරන කනවයි කියන එක විලිලැජ්ජ නැති වැඩක්. වැරදියට හම්බ කරන එක නෙවෙයි මේ කියන්නේ. මොකද හම්බ කරන කන්න ගියාම සීමාවක් නැහැ. කවදාකවත් කාට හරි හිතෙනවද මේ ටික මට ඇති මේ ටික ප්‍රමාණවත් ඉතින් එහෙම කිරුත් මේ හෙට කන්නේ කවුද කවුද දෙන්නේ දරුවන්ට කවුද දෙන්නේ ඉතින් රැස් කරන රැස් කරන රැස් කරන මැරෙන මොහොත දක්වාම අමුඩේ ලියන්නේ නැතුව ආංශිය මැරෙන වෙලාවේදී හබක් කාට මේව යනවත් දන්නේ ආ කියන්න හදනකොට අනේ මේ චෙක් පොත කෙනෙක්ව මේක උඹට ලියලා දෙන්න කියනකොට චෙක් වෙලා වැඩේ එච්චෙකුටවත් මරණ වෙලාවේ ඔය කල්පනා කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කාට හරි කල්පනා වෙනවනම් මේ සම්මා ආජීවය සකස් කරනවා කියන එක බුදුරජාණන් වහන්සේට ඔච්චර රජසැපක් අතහැරලා පාත්‍රයක් කරන පාරට බහින්ද ඕනකමක් නැහැනේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් කරණ තිබුණානේ මාලිගාවේ ඉඳගෙනම එහෙනම් ජීවමඳුර කවුල් වලට ලවුඩ් ස්පීකරයක් ගෙන්න ගත්තා නම් වටේට බණ කියන්නත් තිබුණානේ නෑ ගහක් මුලට බැස්සා මිනිස්සෙක් ඉන්න තැනකට ගියා බණ කිව්වා නිසා හොඳට මතක තියාගන්න ඔය ජීවන රටාවේ දැයිර පටලවාගෙන තියෙනවා. මොකටද මේ මාන්නක්කාර කරනවා? අල්ලපු ගෙදෙට පේන්න, ෆැෂන් එකට, ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන නිසා සමාජ තත්ත්වේ රකින්න මේ ඔක්කොගෙන් වෙන්නේ මොකද්ද? කාමච්ඡන්දේට පොහොරයි ආහාරයි ලැබෙනවා. මේක ඉවර කරන්න බෑ. ශීර්ෂයක් නැති කරන්න බෑ. අඩු කරන්න පුළුවන් බව නම් මට 100 200 30 ටිකක්. අඩු කර හැකියි. අන්න ඒ ටික කෙරුවොත් අලබෝ චිත්ත සමාධිය නැත්තම් චිත්ත ශක්තිය එහෙම නැත්තම් අපි කියනවා චිත්ත භාවනාව yaadෙනවා. එහෙම නැත්තම් ලාහට ගෙම්බ එකතු කරනවා වගේ එකතු කරන එකතු කරන ගෙම්බ පයින්නෝ. ලාහට ගෙම්බ එකතු කරන්න බෑ. එහෙම නැත්තම් ගිනිගත්ත කබලකට වතුර කඳුලක් දැම්මා වගේ චස් කනවා වැටෙනකොට. ඉවර වැටෙනවා විතරයි. ඒ නිසා මේ දැන් අද ඉන්න සමාජයේ කට්ටිය භාවනා නොකරනවාමත් නෙවෙයි චිත්ත සමාධිය නොලබනවාමත් නෙමෙයි නමුත් යත්තන තේරෙන්නේ මේ විහිළුව කරන ගමන් මේ අන පරිසර දූෂණය කරන සූරාකන මේ වැරදි ජීවන රටාව ඉන්න ගමන් ඒ ගැන සලකා නොබලන තාක්කල් මේ ලබාගත් චිත්ත සමාධිය අරසා වෙන්නේ නැහැ. ඉතින් ඒ ඒ චිත්ත සමාධිය ලැබුවත් ලැබුවන් ලබනකොට තියෙන විශාල ඒ විතක්ක ਵਿਚාර පිසුක එකක් ගතා කියන්නේ නිවන ධර්ම වලට ප්‍රතිපක්ෂ ධර්ම කියනොත් ඔය ප්‍රීති සුඛයක් තියෙනවා. නිරාමස සුඛයක්, නිරාමස ප්‍රීතියක් තියෙනවා. తాවකාලිකව හොය එක ලැබුණාට පස්සේ සමහර එක නොලැබීම නිසා වහකනවා. අනේ මට මෙහෙම තිබුණා දැන් එහෙම එන්නේ නැහැ කියලා වහකන තරම් සැපක් තියෙනවා. ඒ සැපේ ලැබෙනකොටත් හිතෙනවා අනේ අපි ඒත් එක්ක හිටපු කවුරක්වත් බන භාවනා කරන්නේ මං විතරයි භාවනා කරේ මට විතරයි මේ සැප ලැබුණේ කියලා. ඒත් අත්ත්ුක්කංශන පරමම්බන තියෙනවා මේ සූත්‍රයේම ඉස්සරහට ඒක පුදුම ලස්සනට සරුවත් chance කියනවා ප්‍රථම ධානලාභී අසත්පුරුෂයයි කියලා. <laughs> පැවිද්දා ප්‍රථම ධානය ලැබලා තියෙන අසත්පුරුෂයයි කියලා. අපි එහෙම කිව්වොත් එහම හරි සෞතුයි. ඒක හොඳ නෑනේ. පැවිද්දේකට මේ ධානලාභී කෙනෙකුට අසත්පුරුෂයෙක් මෝග පුරුෂයෙක්. ඒකෙත් අත්තුක්කංශන පරමම්බන තියෙනවා. ඒ වගේ ගණ්ඩත් තමයි. ගත්තත් මැදමාව තේනේ වෙනං ඒකට ආඩම්බර ආලංකාර නොවි ඉඳ වැඩ කරනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. ඒක අපි දන්න සාස්ත්‍රේ නෑ. අපි දන්න විෂයන්ගේ නෑ, අපි දන්න ශිල්පයක නෑ. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය දිගටම කතා කරනවා. කතා කළා විතර ඒක Tamange මේ ධානය පාවිච්චි කරන්නේ මොකටෙයි? සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. මේ හිතේ නීවරණ අඩු වුණාට පස්සේ ජලතලයක ජලතලයක සරිතරංග මහරා නැති වෙලාවට හොඳට මූණේ නිමිත්ත පෙන්නනවනේ. චලනයේ වෙන වතුර කඩකට වැඩිය මුඛ නිමිත්ත නැත්තම් ආදාසයක් වගේ වැඩ කරනවනේ. ඒකේ හිත සංසුන් වෙච්ච ගමන් ඒක ඇති දේ පෙන්නනවා. කලබල වෙච්ච නටන වතුරක මඩ වතුරක පාට දියුර කරපු වතුරක ඒ නිමිත්ත පෙන්වන්නේ නැහැ. ඒ පෙන්වන නිමිත්ත භංගයි භංගුරයි කඩ වෙලා තියෙනවා. අපි දැකන දැකලා තියෙන ඔය කඩ වෙච්ච වතුරක පෙන දාන වතුරක පේන නිමිත්ත. ඒක බලලා තමයි අපි මේ ලෝකයක් දැක්කා මම දන්නවා මම අනම්මනම් කියන්නේ. වතුර තැම්පත් වෙච්ච ඉලාක බැලුවොත් සම්පූර්ණ විනිවිද දකින්න පුළුවන්. ඒක සඳහා විතරයි චිත්ත භාවනා පාවිච්චි කරන්නේ මොකද කාවත් අත්ුක්කංශන කරන්න පරවම්බන කරන්න නෙවෙයි. ඊට පස්සේ ඒකිනුට දකින්න හම්බුනොත් රූපයක් දිහා. ඇට රූපයක පැතිකඩ දෙකක් පේනවා මතු පිට දැක්ම සහ විනිවිද දැක්ම කියලා. ඕනම දෙයක මතු පිට දැක්ම කියලා කියන්නේ රූපලාවන්‍ය. මොහා පාල පෙන්නන කැටසක් තියෙනවනේ. ගාලා, ලතු ගාලා, උලලා පාට කරලා. මොකද ඇතුලේ තියෙන කක්කනේ නවදොලෙන් බැගිරෙන කාරණුනේ තියෙන්නේ. කාට හරි අර හැමයේ සිවිය ඇංගස්ට්‍රම් එකමාරක තුර සිවිය දැක ගන්න බැරුවනේ ඔය කක්ක ගොඩක් බදාගන්නේ. ආස කරන්නේ. නමුත් මේ හැම පොඩ්ඩක් විනිවිද දකින්න පුළුවන් නම් ඒක කියන ඇතුළත දැක්ම කියලා යක්කඩේ වඤ්ඤාරාම ආමඳුරෝ ඒ විශ්වවිද්‍යාලයේ දේශන දෙද්දී මෙන්න මේ ඉස්සරහින නෑම්බියක් කන පිට හැරිවොත් එහෙම බල්ලෝ එන එක වළක්වන්න මිනිස්සු තියන්න වෙයි කියනවා කපුට කණ එක නතර කරා. හොඳ පිට දැම්මට පස්සේ අම්බේ මැනිකට මොනවද ඕන මැනිකට සාරිද ඕන ඕන දෙයක් කියන්න මම අරකට දෙන්නම් කියලා හිතෙනවා. මේක කන පිට එහෙම දැම්මොත් බය වෙනවා. ඒ නිසා මතු පිට දැක්ම එකක් විනිවිද දැක්ම එකක්. ඒක මේ ජනමාධ්‍ය හොඳටම දන්නවා මතු පිට දැක්ම හතලා තියෙන. ඕන දෙයක්ම අවලා පෙන්නනවා. නමුත් මේ භාවනා කරපගෙන දන්නවා මේක මාර පාශයක්. මේක කාලා ලක්ෂ කෝටි ගණක් කොච්චරනම යනවාද කියලා. ඒ නිසා යා මතු පිට දකින්න එක හරහා දකින්නවත් එක්කම දකින්නවා මේක ඇතුලේ තියෙන අසුචියක්. මේක ඇතුලේ තියෙන්නේ මාර පාශයක් කියලා. ඒ නාගසමාල ස්වාමීන් වහන්සේ පාත්‍රයක් බඩතුලේ සංගවාන පින්නපාතේ වඩිනකොට නාට්‍යකාංගනාවක් නටනවා බීලා සංගීත වාදනය කරමින් සින්දු කියමින් මහ වීදියේ මැද. ඒක සාමාන්‍යයෙන් කියලා තියෙන සංඥා නොබැලිය යුක්තක් කියලා. විසභාගයි. මේ ශාන්‍යච්ච මේක දැකලා rahat වෙනවා. මේ ශාන්‍යච්ච දකින්නේ බලන්න මේක දැකලා කී ලක්ෂයක් මාරයගේ වාශයට ලක් වෙයිද? පාරමෙද අටවල තියෙන මර උගුලක් නේ. කීනට ඇති වෙන සංවේගය උන්වහන්සේට රහත් වෙන්න හේතු වෙනවා. නමුත් දන්නේ නැති කෙනෙකුට ඒකේ දකින්න පේන තියෙන අර මතු පිට දැක්මේ සම්පූර්ණ කාම දනවන කාමෙන් තෙත් කරන දර්ශනය. ඒ නිසා විපස්සනාවේදී කරන්නේ අර ඇතිවිච්ච සමාහිත භාවයේ තුල පේන දේ බොරු කියන්නේ නැහැ. පේන දේ තියෙනවා. නමුත් ඔගේ අනිත් පැත්ත හරවලා බලපු ගමන් අපි පැත්තේ කියන කතාවක් තියෙනවා. ඉලන්දාරිය හැන්දාවට ඔයවා ඉතින් ඇත්තටම ඉතින් අර කලු කුමාර දිස්ති වගේවා තමයි. ඔය ෆ්ලූට් ගහන්න යනවා ගල් උඩට නැගෙන ඉර බහිනවා දිහා බල බල. එතකොට මොහිනී එනවලු එක දරුවෙක් වදපු අම්මා කෙනෙක් වගේ ඉදිරියට ඇවිල්ලා අනේ මේ රෙද්ද කඩා වැටෙනවා බබා පොඩ්ඩක් අතර ගන්නකෝ මේ රෙද්ද ඇඳ ගන්න කියලා. ඉතින් කවුද වදේ? ඉතින් ওই හැන්දෑගොරේ ගෑණියක් ආපුවාම එපයි කියන්නේ. ඉතින් අර බබා ගත්ත ගමන් මොහිනී වැහෙනවයි කියන. එහෙම නැතුව බය වුණොත් කියනවලු මොහිනී මම සංගීතයට කැමතියි. ඔයත් කැමති නේ ඉතින් ඒක නෙමෙයි හැන්දෑවේ ෆ්ලූට් ගහන්නේ මම නටන විදියට ඔයා ගහනවද නැත්නම් ඔයා ගහන විදියට මම නටන්නද කියලා අහනවා. ඒක සංගීත විද්‍යාඥයෝ කියනවා ඒකේ නටන විදියට උඹට ගහන්න බෑ උඹ කියපන් මම ගහන විදියට උඹ නටන්නේ කියලා. නැටුවොත් උදේ වෙනකොට වර තුනක් දෙනවයි කියලා ওই කතාවල තියෙනවා. දැන් වරේ හම්බෙල වෙලා මවෙහිනේ බදා ගන්න ගියොත් ඉස්සරහා පැත්තේ එක දරුවෙක් වදපු කාන්තාවගේ ලස්සන තියෙන පිටපැත්තේ පණුවන් ගහපු තුවාලයක් තියෙයි. මුළු ශරීරය. බදා ගත්තාම එහා පැත්තේ අහුවෙන්නේ කුණු පණුවන් ගහපු තුවාලයක්. ඉස්සරහා පැත්ත බොහොම ලස්සනයි. බොහොම සුන්දරයි. විපස්සනා කරන එකනා ඉතින් පොඩ්ඩක් අරක හරවලා බැලුවනම් බදාගනි. ඒක නොබැලුවා නම් බදා ගන්නවා කියන එකේ සීමාවකුත් නැහැ. ඒ නිසා විපස්සනා ජීවෙන මොනවත් කරන්නව මහා ලොකු මොකුත් නැහැ. දෙයක් පෙන්වන්න හදන දේත් පේනවා. ඔකේ යට තියෙන එකක් දකිනවා. දැක්කට පස්සේ මේ ලෝකී කියලා කියන්නේ මායාවක්ද? හීනයක්ද? මිරිඟුවක්ද? ඇස්බැඳුමක්ද? ඒ කවුරුත් එහෙම කරනව නෙවෙයි. කාටවත් කවුරක් කරවට්ටන්න ඕන කමක් නැහැ. නමුත් අපේ ඇහැ ඒ තරම්ම අපිට පෙන්වන්නේ මතු පිට දර්ශනේ පමණයි. අනිත්‍යව දකින්න ඇහැ දන්නේත් නැහැ. ඉතින් ඒක දැන දැනගෙන තමයි මේ විද්‍යාවල් හදලා තියෙන්නේ, ලෝක ඥාන හදලා තියෙන්නේ, පොත් ලියලා තියෙන්නේ මතු පිට දර්ශනේ. බුදුජානනාංශය ඇතුළත දැකපු නිසා උන්වහන්සේනෝක ප්‍රතික්ෂේප කරන්න එපා. ඔක විවසනා විවේචනාත්මකව බලපන්. සීලෙක ඉඳලා සමාධියක ඉඳලා ප්‍රඥාවෙන් බැලුවොත් විනිවිද දැක්ක දවසේ අපි මෙතෙක්කල් ගත්ත තීන්දුව අපි මෙතෙක්කල් අපි ළඟ තිබුණු අගයන් ආඩම්බරයන් අපි ළඟ තිබුණු රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ මේ ඇබ්බැහි මොන්න තරම් අපි නොම කරලා තියනවද කියන එක. දිගටම නොමග අරිනවද කියන එක. භාවනා කරත් අර මන රස නලවන රස දනවන දේවල් වලට ඇදෙන හැටි බලනකොට මගේ හිත කොච්චරක් මාව රවට්ටලා වරදට බඳවන්නද හැදිලා තියෙන මේ හිතත් නේද එක්ක නේද මං නැගිටින්නේ මේ හිතත් එක්ක නේද මං බත් කන්නේ මේ හිතත් එක්ක නේද මං නලවන්නේ නාවන්නේ කවන්නේ පොවන්නේ සියල්ල සාධනය කර දෙන්නා වූ සීල කෘත්‍ය සම්පාදනය කරන අග්‍රාමාත්‍ය කෙනෙක් වගේ හිත පෙනී හිටිනවා. උත් ලැබෙන හැම වෙලාවෙම රාගේ දනවනවා, ද්වේෂේ දනවනවා, මෝහේ දනවනවා, අපිලව જાතිය බෝ කරන්න උත්සාහ කරනවා, අරසාවට කටයුතු කරන්න හදනවා. එහෙව් හිතක තියෙන මේ මායාකාරී ස්වරූපේ දැක්කට පස්සේ දිශෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිනම් මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ මේක නොදැනගෙන වැරදියට වටහාගත්ත හිත හතුරෙක් හතුරෙකුට විසින් කරන්න තරම් වූ කරදර කරනවා හොරෙක් හොරෙක් දකපුවාම කරන්නා වූ තරම් අනදර කරනවා මේ හිත හදාගන්න නැතුව අපි මේ ලෝකේ අරසාව බලාපොරොත්තු වෙනවා නම් මේ පුද්ගලික හමුදාවක් දාලා හෝ වැටකහප්ප බැඳලා හෝ දියා ගල් හදලා හෝ ඒ ඔක්කොම බුදුචානන්සේ සඳහන් කරත නෙමෙයි මර විකාරයෙන් කරන වැඩ. කරනව නම් කරන්න තියෙන්නේ මේ හිත මේ මතු පිට දර්ශනයයි ගැඹුරු විනිවිද දර්ශනයයි දෙක පෙන්වුවාට පස්සේ අපි මෙතෙක්කල් කුෂ්ඨ රෝගියෙක් ආයිත්තන් දාලා සලසන්න හැදුවා වගේ කුෂ්ඨ රෝගියා කොච්චර ආයිත්තන් දාලා සලකුවා ලස්සනක් නැහැ. මේ කුෂ්ඨ සනීප කරගන්නේ ඊට වැඩිය හොඳයි. නැත්නම් අපිට වෙලා තියෙන එකට වෙලා නැහැ අප්පා. දරුවන්ගේ වැඩ. යුතුයකම් තියෙනවනේ. ඒ නිසා ඒක පැත්තක තියලා මේ ආරස්සාව ගැන කතා කරනවා. ඉතින් එකක්වත් බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නමුත් උන්වහන්සේකට මෙච්චර යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කීම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ. තරහින් නෙමෙයි කියන්නේ. මොකද උන්වහන්සේ කියන නිසා සමහර අය කලාතුරකින් ඇස්සැත්තෝ රූප දකින්න. කන් ඇත්තෝ සද්ද අහනවා. අහලා බුදුහාමුදුර කියන දේ මේ ලක්ෂයක් පිරිස වල්මත් වෙච්ච යක්කු කැලේ කඩාගෙන දුවන වල්හරක් වගේ දුවද්දී මූල මූලාශ්‍රය දිහාට ගෙනියලා වැඩ කරන ගතිය අදත් තියෙනවා එදත් තියෙනවා. ඉතින් මේ ලෝකේ අසත්පුරුෂ ගති තියෙනවා කියලා පශ්චාත්තාප වෙන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ එච්චර අසත්පුරුෂෝ ඉඳද්දිත් මේ බුදුහාමුදුරු කියන දේ දන්නවනම් අපිට ඒ කැපී පේන විදිහට සත්පුරුෂ ගති දිනු කරන්න පුළුවන්. ඒක හරි වටිනකමක් තියෙනවා යුගයේ වශයෙන්. ඔක්කොමල ඡන්ද දෙන අසත්පුරුෂයන්නේ කියලා අපිත් අසත්පුරුෂ පාරේ ගියාට අපිට කවදාක හොඳක් වෙන්නේ නැහැ. වෙන එකක් නෙමෙයි හොඳ බරපතලම ප්‍රශ්න තියෙන සත්පුරුෂයා කවුද කියලා තේරෙන්නේ නැහැ. ඇයි ඉන්න හරියක් ඉන්නේ අසත්පුරුෂෝ ඒගොල්ලොම තමයි ගොඩ පෙර කෝරුකම් දෙන්නේ ඒගොල්ලොම තමයි ගුරුවරුකම් දෙන්නේ ඒගොල්ලොම තමයි අපි මනින්නේ ඒගොල්ලොම තමයි අපිට උසස් කරන්නේ අපිට නම්බුනාම දෙන්නේ ඔහොත් ඔක්කොම අසත්පුරුෂයි ඉතින් එතකොට මේ මනසට තේරෙන්නේ කවුද සත්පුරුෂයයි කියලා ඉතින් මේගොල්ලෝ බලාගෙන ඉන්නවා අපේ මේ කාලේ බෑ මෛත්‍රී උදාහමතු ආපුවාම කරයි කියලා මෛත්‍රී බුදුහාම කොහොමද අඳුනන්නේ කාටවත් තියනවාද මේ ඇඩ්‍රස් කාඩ් එකක් එහෙම හම්බෙලා මෛත්‍රී බුදුහාමතුරා දැන් මේ මහානකම් කරලා පිස්සු කෙල්ල නැටි පේනව නේද හඳුරු. ඒ වගේ රහතන් වහන්සේ කෙනෙක් දකපම මොකෙන් ගඳෙන් බලන්නද? නැත්නම් හාල් කොත්තු ගැහුවාගේ ඇනලා බලන්නද? මොකෙන්වත් බෑ තමයි ළඟ සත්පුරුෂ ගති ටිකක් නැත්තම් කොහොමද සත්පුරුෂය අඳුරන්නේ ඉතින් ඒකට මේ කාලේ කරන්නේ නැත්තම් මයිටි බුදුහාමුදුරුවෝ ආවත් ආයෝ මෙයා දන්නේ මොකද්ද ඒ කියන දේවල් හරියන මම ඔයිට වැඩි දන්නවා කියලා මයිටි බුදුහාමුදුරුවන්ට අපි ඉංජු ඉංජු කියලා කතා කරන්න ඉඩ තියෙනවා ඕනි තරම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සත්පුරුෂ ගතිය අසත්පුරුෂ ගතිය දැන් බැරි නම් බෑ. කවදාටවත් බෑ. මෙතන බැරි නම් බෑ. මට බැරි නම් බෑ. ඒ නිසා වෙන වෙලාවක් තියේ හරියයි වෙන කෙනෙක් මට කරලා දෙයි වෙන තැනක කරලා දෙන්න පුළුවන් නම් ඒක තන්නේ කර ප්‍රමාදය. ප්‍රශ්නේ පැන යෑමෙන් කරන වැඩක්. එහෙම නැත්නම් කර ඇරීමක්. ඒකට නම් ඕනතරම් ශිල්ප තියෙනවා. නමුත් මේ වැඩේ කරගත්තොත් අපි රහත් නොවෙන්න පුළුවන් සෝවාන් නොවෙන්න පුළුවන් නමුත් මෙතෙක් කල නොදැක්ක දෙයක් අලුතෙන් මේ ශරීරේ පදනම් කරගෙන අලුතෙන් මේ වර්තමාන වදනම් කරන ඉදිරියට යන්න ගියොත් ඒකට සඳහායි සරුවත් චානන්ද මේ සප්පුරුස සප්පුරුස ભેදෙ පෙන්වන්නේ ඉතින් මේ ඇත්තටම මේ සූත්‍රය සම්පූර්ණ කරන්න ගොඩාක් විස්තර තියෙනවා නමුත් මේ කියපු ටිකෙන් ඒ සත්පුරුෂ සූත්‍රයේ එක එක කරුණු අරගත්තේ නැති වුණාට සරුවත් චානන්ද අපි ඔය හිතන කියන නම්බුකාර දේවල් භව සම්පatti කියන සියල්ලම අසත්පුරුෂ කියන වචනයෙන් බැනලා කතා කරනවා. ඒක නිවනට තුඩු දෙන්නේ නැත්තම්. ඔය ඕන දෙයක් නිවනට තුඩු නොදෙන්න ඉඩ තියෙනවා. හටියට සද්ධර්මයේ දන්නේ නැත්තම්. ඉතින් ඒ නිසායි අපි මේ සතිය පිහිටුවලා අපේ නොදැනුවත්කම තේරුම් අරගෙන අපේ නිහතමානීකම තේරුම් ගන්න නැවත නැවතත් නවකෙක් වගේ හිත යොදලා කටයුතු කරනකොට අපිට හරියන පාට දැනෙන්නේ හරි පාර දැනෙන්නේ අපිට ඉස්සරහින් යන සත්පුරුෂයා කවුද කියලා තේරුම් ගත්ත දවසේ තමයි එදාට අපේ කටයුතු ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. අපිට තියෙන සත්පුරුෂයාගේ ආදර්ශය සත්පුරුෂයාගේ පෙරහුරුව අනුව ගමන් කෙරෙ විතරයි. ප්‍රධානම සත්පුරුෂයා සරුවච්චන් වහන්සේ උන්වහන්සේ අනු යන පිරිසට අපිට මේ සත්පුරුෂ පෙරහැරට جوړු වෙන්න හම්බුනොත් යනුව යන්න හමුනොත් එච්චර තමයි අපිට ලබන්න තියෙන උත්තරම දේ. ඉතින් මේ බණ අහලා භාවනා කරලා සිරු කෙනාට මේ සත්පුරුෂ පෙරහැරට එකතු වෙලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමංගමෝ සතං සමාගමෝ හෝතු සත්පුරුෂයන් හා සමගියට සමග එකතු වීම ලැබේවා යාව නිබ්බානපත්තිය නිවන් දකින්න තෙක්ම සත්පුරුෂයන් එක්ක ඇසුර ලැබේවා කියලා කියන්න හොඳට තේරෙයි නිවන් නොදැක්කත් සත්පුරුෂයා දකින්නකොටම නිවන ආනිසංස සේරම ලැබෙනවා ආය වෙනම නිවන් දකින්න ඕන කමක් නැහැ ඒ තරමටම ඈත තියෙන ക്ഷේම භූමියක් දකින්නකොට කාන්තාරේ ගත කරන මිනිස්සයාට ക്ഷേම භූමියට නොගියට අර පිපාසාව එතරම් සංසිඳනවා. දන්නෝ අනිවාර්යයෙන්ම යන්න පුළුවන් කියලා. ඒ නිසා සත්පුරුෂයන් ඇසුරු කරන්න වගේම කටයුතු කරන ගාම පුංචි අදිෂ්ඨානයක් ගන්න අසරණ වෙච්ච අනාථ මේ ලෝකෙට සත්පුරුෂ ආදර්ශයක් පිටවන්න. සියලු දිනාට මේ සඳහා ශක්තිය ධෛර්යය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා